ඉතින් මේකේ කී දෙනෙක් විතර අලුත් කට්ටිය ඉන්නවද කියලා මම දැනගන්න කැමතියි. අත උස්සන්න කැමතිද? බොහොම සුළු පිසයි. ඒ පිරිසකේ දැන ගැනීම පිණිස අපි මේ කරන්න හදන වැඩේ පිටිවන්ද පොඩි මතක් කිරීමක් කරොත් මට කාරණා තුනක් මතක් කරන හිත දෙනවා. අපි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන යෝගාචර පිරිස වෙනුවෙන් සමහරට ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් මෑණිවරු වෙන්නත් පුළුවන්. මෙහි සත්කාර තුනක් කරනවා. එකක් තමයි භාවනා මූලික කමඨහන් උපදේශ පන්තියක් ලබා දෙනවා. ඒක සමාජයට පටිගත කර ධර්ම දේශනාවක්. ඒ වගේම පිරිස උපෝසත අටහංග සීලේ පිටවනවා. අපි ඔක්කොටම පොදු චර්යාපදිත සකස් කරගන්න. ඊට පස්සේ නිස්සාරණවණේ අපි කරන භාවනා වැඩමුළුවේ ස්ථානයේ නැත්තම් මේ වැඩමුළුවේ කාගෙත් පහසු සඳහා කාලසටහනක් වැඩමුළුව පිළිබඳව ආචාර පද්ධතිය සකස් කරලා තිනවා ඒක අපි හඳුල්ලා දෙනවා. ඉතින් මම දැන් කතා කරන්නේ මේ ඉන ඔක්කොටම මෑණිවරුත් එකතුව ඒ සත්කාර තුන දැන්ට ලැබිලා තියෙනවා කියලා. ඉතින් අපි ඒක ඒ අත්තන් මිනිහ ලැබලා දුන්නට ඒ අත්තන් ගැළපෙනවද නැද්ද එහෙම නැත්නම් ඒ කරදරයක්ද නැද්ද කියලා වගේ තේරුම් ගැනීම සඳහා අපට සිද්ධ වෙන්නේ සාකච්ඡා වාරයක් ලබා දෙන එකයි. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඒ තමන්ට ලැබිච්ච කමඨහන් මූලික උපදේශ පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවනම් කරුණා කරලා මේ වෙලාවට ඒක මේ ප්‍රශ්න සාකච්ඡා වාරයට ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටිනවා. ඒක තමයි මේ සමාදන්ව රකින්න සීලය යමක් වැටෙන්නේ නැත්නම් පදගත අර්ථ වශයෙන් එහෙම නැත්නම් ඇයි මෙවැනි දෙයක් මේ වගේ දෙයකට අවශ්‍ය කරන්නේ? මොනවද මේ ශිල්පදෝල අර්ථ ආදිවාසී ඒව පිළිබඳවත් අපි මේ ධර්ම සාකච්ඡාවට ගැටළු වශයෙන් දහම් ගැටළු වශයෙන් බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි එක තමයි අපි මේ වැඩමුළු 127ක් කරලා ඉගෙනගෙන ඉදිරිපත් කළ තියෙන මේ නීති පද්ධතිය කාලසටහන අනිකුත් අපේ හැවතුම් පැවතුම් පිළිබඳව තියෙන නීති පද්ධතිය ඒක පිළිබඳව කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවනම් දැනගන්න යමක් තියෙනවනම් ඒකත් මේ අවස්ථාව කරගන්න. ඉතින් මේ මූලික කාරණා තුනට අමතරව තම තමන්ගේ කමඨහන් සුද්ධ කිරීමත් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කරන දෙයක් තවත් අදහසක් ඉදිරිපත් කරනවා නම් මේ ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලේ මේ වැඩමුළුවට සම්බන්ධ ධර්මදේශනාවලියක් අපි පවත්වනවා. අද පටන් ඒ ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න හෝ නැ පැහැදිලි නැති කරුණු ඒ ඉදිරිපත් කර ගන්න. මෙන්න මේ කරුණු අපි ප්‍රමුඛතාවයක් දෙනවා ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒ අනුව අපි සීවෙනි භාවනා වැඩමුළුවේ ඉඳලා විශාල ප්‍රගතියක් ලැබුවා. මේ අපේ වැඩමුළුවට අදාළ නැති පිරිසට අදාළ නැති අනවශ්‍යයි කියලා හිතෙන මූලධර්ම ප්‍රශ්න අපි ගන්නෑ. ඒකෙන් අපි ලොකු පිටිස ලොකු ගොනුවකට ආවා. ඒක අපි දිගටම අගය කරනවා. එතකොට අපිට දවස් දෙක තුනක් කරනකොට අපි එකම පිරිස එකම පවුලේ වගේ එකම වහලකට ඉඳගෙන එකම බත්තලි බත් කාලා එන ගැම්ම අත්දකින්න දෙයක් වාටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකයට කරන ගෞරවයක් වශයෙන් අපි වැඩමුළු සංවිධානයේ අපහසු වෙන නමුත් ඉල්ලා හිටිනවා. මම මේ හෙලි කරපු ප්‍රතිපatti දිගේ මිස අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඊට කියවලා ඒත් යන කියලා දෙන්න විසිකරන්න එපා ප්‍රශ්න විසිකරන්න එපා කියලා දෙන්න මේ ප්‍රශ්න අපි සභාවාරයට ගන්නෑ ගන්න නැත්තේ මේ කාරණාව නිසා මෙන්න මේ මේ කරුණු මේ මේ නීති පද්ධතිය යටවත්ව නැවත ලියන්නේ කියලා ඇතන්න මතක් කරලා දෙන්න ඕනේ. ඒක විශාල ගෞරවයක්. නැත්නම් ප්‍රශ්න ඇහිමිට පිරිස මන්දෝත්සාහි වෙනවා. අනිත් එක තමයි මේ වගේ නොගැලපෙන ප්‍රශ්න අපි ඉදිරිපත් කරගත්තොත් අපි හැමදාම මූලධර්ම ප්‍රශ්නවල එහෙම නැත්නම් වැඩමුළු තියෙන ප්‍රායෝගිකත්වෙ නැති වෙනවා. ඒ තේෂා මේ වැඩ මේ දහම් ප්‍රශ්න දහම් ගැටලු ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙල හරි වැදගත් වෙනවා. මේක අපිට අමාරු එක දවසේ වැඩ පිළිවෙලක කරන්න අනිවාසික වැඩ පිළිවෙල කරන්න. ඒ නිසා නේවාසික වැඩමුළුවක තියෙන ප්‍රතිඵල ඍජු කරගන්නත් එල්ලෙට යොමු කරගන්නත් මේ කරුණු ටිකක් මම මතක් කරනවා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වෙන්න බුළු නිසා ඉතින් මේ කෙටි හඳුන්වා දීමු දුන්නාට පස්සේ මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්නයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වැඩසටහන සඳහා මෙයට පෙර සහභාගී වූ යෝගියෙකි. ආශ්වාස සහ ප්‍රාශ්වාස මෙනෙහි කළෙමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය හොඳින් වැටහුණි. වෙනත් සිතුවිලි සිතට දැනුනේ ඊටමත් අඩුවෙනි. ආශ්වාස ප්‍රාශ්වාසයේදී වාර 20ක් 30ක් අතර වෙනත් සිතුවිලි නොපැමිණි අතර ඉන් අනතුරුව වෙනත් සිතුවිලි පැමිණිනි. එහෙත් ඊතා ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණිනි. ටික වේලාවකදී කොන්දේ මැදින් දැඩි දැවිල්ලක් සහිතව වේදනාවක් දැනේ. ඒ දෙසට සිත යොමු නොකොට ආනාපානයට සිත යොමු කරමින් සිටින විට පපුවේ අමාරුවක් දැනේ. එයද ගණන් නොගෙන ආනාපානා සතියේ සිටින විට සිතට ප්‍රීතිමත් ස්වභාවයක් දැනේ. හොඳින් සූර්යාලෝකය ශරීරය වටා පැතිරී පවත්නා ස්වභාවයක්ද දැනේ. එපමණයි. ඔය කියන්නේ ප්‍රකාශයක් තියෙන්නේ ප්‍රශ්නයක් හරි මේකක් නෙමෙයි කෙසේ නමුත් අපි ඒක සාදර වෙන්න ඕනේ මොකද Tamange අත්දැකීමට බොහොම සමීපව ලියලා තියෙනවා ඉතින් මේකේ නා කැමතිනම් මේක තවදුරටත් අපි විග්‍රහ කරලා බලනවා දකින්න නැත්නම් සභාවට ඉදිරිපත් කරනවා දකින්න මම කැමැති දැනගන්න මේ විදිහට භාවනා කරනකොට ආනාපානයක් තියේදී අර වගේ කයේ දැනෙන කොන්දේ දැනෙන ඒ නැත්නම් බාහිර ශබ්ද වගේ දේවල් විශේෂයෙන්ම ඇඟේ දැනෙන වේදනාවල් තමම් කරන භාවනාව නිසා සතිය නිසා දැනිච්ච වාසියක්ද එහෙම නැත්නම් සතිය පවත්වන්න බාධාවත්ද කියන මේ දෙකෙන් කොයි එකද Tamange හිතේ ඒ වෙලාවේ පවතින ආකල්පය කියලා මේ ලියපෙකනක් කියන්න කැමති නම් සමහරලාට මේ ඒක අහගෙන ඉන්න කට්ටියට ලොකු උදව්වක් වෙන්න ඉඩ තියෙනවා. කැමතිද ලියාපෙකන සභාවට ඉදිරියපත් වෙන්න. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇතම් අවස්ථාවලදී සතියට බාධාවක් වුණ අතර තම අවස්ථාවලදී සතිය පිහිටවා ගන්න උපකාරී වුණා. තවත් පොඩ්ඩක් අපිට ඒක සුද්ධ කරලා ප්‍රශ්න නගන්න පුළුවන්. මේ සතිය තියෙන නිසා වර්තමාන හිත හිත තියෙන නිසා කයේ හිත තියෙන නිසා තමයි සතියට ලැබිච්ච ආශිර්වාදයත් මේ වේදනාව දැනෙන එක. එහෙම නැත්නම් මේ ආනාපානයේ සතිය පැවැත්වීමට කරන බාධාවත්ද කියලා ඇහුවොත් තවදුරටත් ප්‍රශ්නම පොඩි වෙනසක් කරා ඒ අනුව ආයෙත් කට උත්තර දුන්නොත් මොකද කියන්නේ? ආනාපාන සතියට බාධාවක් වෙනවා සමින්හංශ. ඒතර මුල් කොටසට මේක සතිය තියෙන නිසයි කයේ තියෙන වේදනාව මට දැනෙන්නේ. ඒක මේ සතිය පිහිටුප් බවට ලැබිච්ච ආනිසංශයක්. එහෙම නැත්නම් වාසියක්. හුඟක් වෙලාවට අපි මේවා ගැන බලන්නේ නැතුව වෙන වෙන දේවල් ගැන කතා කරගෙන ඉන්නවා. මොකද අසතිය නිසා. සතිය තියෙනවා නම් මේක දුක් වේදනාවක් වුණා සුඛ වේදනාවක් වුණත් මේක සතියට ලැබිච්ච ආශිර්වාදයක් ප්‍රතිඵලයක් කියන හැඟීමෙන් මේක දිහා බලන්න ගියොත් ආනාපාන තියෙන බාධා ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් ඒ දින දුක් දෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා යෝගාවචරය භාවනා කරන්න යනකොට මට මේ වගේ කයේ සතිය පිහිටියොත් හැම වෙලාවෙම සැප වේදනා නෙවෙයි දැනෙන්නේ. හැම වෙලාවෙම සාධක කරුණ නෙවෙයි දැනෙන්නේ බාධක කරුණක් දැනෙන්නේ මේ සතිය තියෙන නිසා ඒ නිසා මේ දුක අවබෝධ කරගන්න එහෙම නැත්නම් පෙළෙන ගතිය අවබෝධ කරගන්න තවන ගතිය අවබෝධ කරගන්න ආන්නේගේ එන දෙයට සාදර වෙලා යන කෙනාට බොහොම ඉක්මනයි මේක බාධාවක් කරගත්ත එක්කනා මේකෙන් අයින් වෙන්න හදනවා එහෙම නැත්නම් මේක චෝදනාවක් වතින් ඉදිරිපත් කරනවා එතකොට යටිපහුව වෙනවා ද්වේෂයක් අන්නේ ද්වේෂයක් දැනගෙන ද්වේෂය දැනගන්න හේතු කරුණු දක්වන්න ඕනේ. සතියෙන් ඉන්න නිසා මට මේ අමතර දුක් දැනෙන්නේ. මේක දුක්ඛ සත්‍ය, පෙළෙන ගතිය, තවන ගතිය දැකගන්න මේකට මම ලෑස්තිලා යන්න ඕන. ඒක තමයි කමඨාන සුද්ධ කරනවායි කියලා කියන්නේ. ඒක නිසා ලස්සනට වාර්තා කරනවා නම් ඇතිවිච්ච ඇති හැටියට වාර්තා කරනවා නම් අහගෙන ඉන්න එක්කනට ඒක විවේචනය කරන්න පුළුවන්. මේමන විවේචනයක් කිව්වට මොකද ඒක ආස්තික විවේචනයක් අනිදාස මේක ලෑස් වෙලා යන්න මේට වැඩිය ලොකු එකක් ආපු වෙලාවෙත් අපි හිතමු කොන්දේ අමාරුවක් නෙවෙයි ඒ heart attack එකක් ආවයි කියලා ප්‍රෙෂර් එක නැගලා ගිඩිනස් ආවයි කියලා ඒත් මම දැන් සතියෙන් ඉන්න වෙලාවේ මේක ආපේ කොහොඳයි නැත්නම් මේ සතිය තියෙන සතාව මේකේ ලස්සනට මුලැඳක බලන්න පුළුවන් කියලා ඒකට මුණ දෙනවා නම් ඒක තමයි heart attack එකකට මුණ දෙන්න තියෙන හොඳම ක්‍රමය එහෙමයි සමිනාස ඇතැම් අවස්ථාවල අර Papuව හිර කිරීමක් වගේ ඇවිල්ලා අතපය විවදීමක් ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා සමිනාස. තවත් Papuව අමාරුවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා. <laughs> පින්සිට වේවා තෙරුවන් සරණයි. භාවනා කරනකොට පැමිණ දුක් පැමිණ දුක් පැනිටයි කියලා සිරිදෙව් දුව කොට වැඩියා කියලා කියොත් ඒක නම් බොහොම ඉක්මන දුක්ඛ සත්‍ය ආબોධ කරනවා. එහෙම නැත්නම් මේ එනේ එන දේවල්ට මේක භාවනාවට බාධාවක්, ආනපානට භාවනාවක්, බාධාවක්, සතියට බාධාවක් කියලා ගත්තොත් ඒ අනිවාර්යයෙන්ම ද්වේෂයෙන් යන වැඩක් කායට සහ ජීවිතයට තියෙන අනියම් ප්‍රේම සම්බන්ධය නිසා සතිය වර්ධනයට බාධා කරනවා. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට කරන බාධාවක්. ඉතින් මේ වගේ දේවල් අපි ඇත්තටම පළවෙනි දවසේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනා වැඩමුළුවක. නමුත් ඉදිරිපත් කරනවා නම් එතකොට ඒක අහගෙන ඉන්න අයටත් පොදු කමටහන සුද්ධ වෙනවා. ඊට පස්සේ දන්නවා ලියන්න එපයි කියන්නේ මේක ලියන්න ලියනකොට මට මේක දැක්කේ මම මට බාධාවක් විදියට සාධකයක් විදියට බාධකයක් විදියට සාධකයක් විදියට කියන එක තමයි වැඩමුළු ඇතුළත වෙනස් වෙනවා බාධකයක් කියපු එකනා සාධකයක් කියන පැත්තට ගියා නම් අන්න යහ වර්ධනයක් ඇති වෙලා තියෙනවා හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන මා වසර කිහිපයක සිට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පුහුණු වෙමි. සෑම විටකම ආධුනිකයෙකු ලෙස ආරම්භ කරන අතර වම් පාය ඔසවමි. ගෙන යමි, තබමි. දකුණු පස ඔසවමි, ගෙන යමි, තබමි යනුවෙන් මෙනෙහි කරමි. ටික වේලාවක් යන විට මෙනෙහි කිරීම තුනී වී වම් පාය දකුණු පාය යනුවෙන් පමණක් මෙනෙහි වේ. දෙපා පිළිබඳ හොඳ අවධානයක් වෙති. ටික කලක සිට මුහුණ ඇතුළත එය හිසේ එය හිසේ යනුවෙන් හැඳින්විය නොහැක. යම් කිසි දෙයක් බිඳී යන ස්වභාවයක් එනම් චරචර හඬක් පිළිබඳ අවධානය යොමු විය. මෙය මුලින්ම ඇති වූයේ සක්මනේදීය. දැන් එම ස්වභාවය පර්යංකයේදීද අරමුණු වේ. එය විනාඩි 3-4ක කාලයක් පවතී. මෙය ධාතුන්ගේ බිඳී යාම පිළිබඳ නිමිත්තක් ලෙස සැලකිය හැකිද? පරයන්කය මෙම මෙතන යනුවෙන් මෙනෙහි කරන විට සමහර මම මෙතන යනුවෙන් මෙනෙහි කරන විට සමහර අවස්ථාවලදී ආශ්වාසය තියුණු ලෙසද ප්‍රාශ්වාසය මද වශයෙන්ද වැටහි. එසේ ටික වේලාවක් තිබී එකවර තිගැස්මක්ද සමග සිතේ තැම්පත් බවක් දැනේ. එලෙස විනාඩි 5ක් 10ක් පමණ සිටිනවා ඇත. නැවත ශරීරය පැද්දී ගොස් ආශ්වාසය ප්‍රාශ්වාසයට සිත නැවත පැමිණේ. සමහර වෙලාවට මෙම අවස්ථාවේදී සක්මනේදී ඇති වූවා වැනි චිරිචිරි හඬද සමග ඇතුළත බිඳී යන ස්වභාවයක් අරමුණු වේ. මේ පිළිබඳව අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. මෙයට යොමු වීමට පෙර තිබූ කායික හා මානසික අපහසුතා විශාල ලෙස මගහැරී ගොස් ඇත. මා සෑම විටම සතියෙන් ජීවත් වන බව මට හැඟේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කරන ලද භාවනාවෙන් මේ මොහොතේ මා විඳින කායික හා මානසික සුවය පිළිබඳව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුති කරමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සුවය ලැබේවායිද මේ කරන ශාසනික සේවාව කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙදිත් ඇත්තටම ආධුනිකයෙක්ගේ බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි වැඩමුළුවේ ඉස්ලාම් දවසේ බලාපොරොත්තු වෙන්න බෑ. කෙසේ නමුත් මේක පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා නම් මම හිතනවා ආධුනිකයෙකුට මේක වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා අපි සාමාන්‍යයෙන් අරමුණක් දිහා බලනකොට අපි તો නිකන් සාමාන්‍ය භාවනා නොකරපු කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට අපි බලන්නේ ඇති වෙච්ච අරමුණක් තමයි අපට පේන්නේ. බබා හම්බ වෙනවා අපිට පේන්නේ. අපිට හම්බ වෙච්ච බබා තමයි පේන්නේ. ඒක තමයි සාමාන්‍ය ජීවිතේ හැටි. හැමදේම ආරම්භයේ වසංගලා කරන්නේ. ඉතින් අපි මැදදී දැක්කට පස්සේ අපි ඒක පිළිබඳ මත ප්‍රකාශ කරන්නේ කි මුල දන්නේත් නැතුව අග දන්නේත් නැතුව. ඉතින් ඒක තමයි සම්මුති ලෝකය කියන්නේ අපි සාමාන්‍ය කරන මේ භෞතික ඥාන කියන්නේ ඌවට. ඉතින් ඒක දැනගත්තට ඒක දැනුමක් තමයි. ඒක නෑ කියන්න බෑ ප්‍රතික්‍රියාව කරන්න බෑ. නමුත් සරුවචනාංශ කියනවා මේ විදිහට පේන පේන අරමුණේ මැද බල බල මැද බල බල ගියාට එයාට මේ ජීවිතේ කියන්නේ මොකද්ද? ඇයි මං ජීවත් වෙන්නේ තේරෙන්නේ නෑ. ඒ නිසා අරමුණු ගන්න අඩු කරලා එක අරමුණක පුළුවන් නම් මේ මැද තමයි මම දැන් පේන්නේ කියලා බලලා ඔකේ මුල බලන්න උත්සාහ කරන්න කියනවා. මේ බබා හම්බ වෙන්නේ නැහැටි. නගින ඉර නැත්තම් ඉර නගින්න ඉස්සලා තියෙන අරුණ. ඒක බලනකොට හරි විචිත්‍රයි. හරිම චමත්කාර ජනකයි අරමුණක හටගන්ම මේක සාමාන්‍ය ලෞකික ලෝකයක් කැමති. අපි මුළු සංසාරෙම ගොඩ ගහලා තියෙන්නේ ඔය හටගන්ම බලනකොට. හටගන්ම බලනකොට දේවල් රැස් වෙනවා පේනවා. ආකර්ෂණය වෙනවා පේනවා. පොදි ගැහෙනවා පේනවා. ඊට පස්සේ වැවෙනවා පේනවා. නමුත් ਸਰවඥාන්සේ කියන හදන්නේ අපිට මේ පොදි ගසන්නවත් රැස් කරනවා පෙන්වන්නවත් චමත්කාරයක් පෙන්වන්නවත් නෙමෙයි මේ හටගන්නව බලලා ඒක සීඝ්‍රයෙන් අපි වෙනදා දැක්ක මැද දකින්න යනකොට ඇතිුනේ වෙනස දැක්කොත් ඒක අපිට අනිච්චයි කියලා කියන්නේ වෙනස් වීම කියලා කියන්නේ මේක දැක්කනම් තාම යෝගාචරය විචිත්‍රත්වයේ දිගේ බලන්න ගියට කවදා හරි මේක දිගේ කියලා නැතිවම දකින්න පටන් ගන්නවා. මෙහෙ වන්නේ මැද බල මැද දකින්න එක තමයි පෘථජ්ජනයගේ හැටි. යෝගාචර කරන්නේ මැදත් එක්ක මුල බලන එක. මේ මුල බලලා මුලේ සිට මැද දක්වා එනකොට ඇතිවෙන මේ ශීඝ්‍ර ප්‍රවර්ධන කොච්චර වේගවත්ද කියනවනම් දූවගෙන ලයක් අගත් අගත් දැකලා නතර වෙන්නේ අග තියෙන විසිරියෑමක් බිඳි බිඳි යෑමක් චිරිචිරි යෑමක් කැඩි කැඩි යෑමක් බිඳි බිඳි යෑමක් එතෙන්ට ගියාට පස්සේ යෝගාචරයා අන්‍ය විහිිත වෙන්න පටන් ගන්නවා. අර ආපු වේගය නිසා වළක්වන්න බෑ දැන්. ගත්ත අරමුණු පද්ධතියේ චිත්ත වීතියේම වෙනස් වීම දිගේ ගිහිල්ලා අන්තිමට බලනකොට සම්පූර්ණ බිඳියාවක් තියෙන. ඉතින් එතෙන්දී සීන ඇති වෙනවා, ක්ලාන්ත වෙනවා, heart attack එනවා, අනිච්චං කියනවා. නමුත් යෝගාචර මේක බලන්නේ අනිවාර්යයෙන්ම ද්වේෂයෙන්. මුල පටන් ගන්නකොට නම් පොඩි ගහනකොට නම් ළමාවිය බොහොම ලස්සනට බලනවා. නමුත් ඒක වෙනස් වෙන ශීඝ්‍ර වේගය අල්ලගෙන වේගෙ දිගේම ගිහිලා නැති වෙන තැනට බලනකොට යෝගාචරණ එක වැරදිලා එක්ක පෙරදිලා එහෙම නැත්නම් නාස්තිකයි විනාශයක් මේක බිඳි බිඳි යනවා රත් වෙච්ච කබලට වතුර කඳුලක් වටනවා වගේ ගලක් උඩට වතුර බිඳුවක් කට්ට විහිදලා යනවා වගේ මේක අගය කරන යෝගාචරයක් ඉන්නවා නම් ඒක තමයි බණ වලින් කරන සේවයේ ධර්ම සාකච්ඡාවෙන් කරන සේවයේ අගය කරපු ගමන් යහට අන්තිමට යනකොට මේ හටගන්ම පේන්නේ නැහැ මැද පේන්නේ නැහැ බින්දෙනවා විතරමයි පේන්නේ. දකින දකිනදී නිකන් හරියට ලෝක විනාශයට අහු වෙලා වගේ. ඒ කියන්නේ අපි මෙතෙක් කල සංසාරේ මේක කොච්චර වසංගන ජීවත් වෙලා තියෙනවද කියලා. අපි සංසාරේ මැද දැකලා තියෙනවා. බුදුහාමර ප්‍රයෝගේ මුලට ගෙනියනවා. ඒකල කියන වෙන පාඩමක් කරලා ගන්න. මුලින් ඉඳලා මැදට එන වේගය පොඩ්ඩක් බලන්නකෝ. මොනතරම් වේගයෙන් වෙස් මාරු කරනවද කියලා. මොනතරම් වේගයෙන් නානාවිද රූප පෙන්වනවද කියලා මොනතරම් වේගයෙන් බහුරූකෝලම් පානවද කියලා. ඒ අනිත්‍ය දිගේ ගිය ගමන් වේගෙට මුල මැද දකපු එකන අග පළවෙනි සැරේ දකින්නකොට එතන අල්ලගෙන ඉන්න පුළුවන් යෝගාවචරයට මේ එකම සංසිද්ධිය තමයි මුල රැස් වෙනවා එකතු වෙනවා සිලිලාරයක් පොදි ගහිනවා ඒකෙම අග අරහා සමාන වේගයක මිසිර යනවා පතුරු ගහනවා චරචර ගන්නවා කැඩෙනවා බින්දෙනවා ඉති මුල අග නොදැන තමයි අපි මෙතෙක් කල් මේ මැද අල්ලගෙන සංසාරයක් ගොඩනැගුවට බුදුජානනාංශයේ මුල පෙන්නලා අග පෙන්නන්නේ බුදුහාමුදුරුව ප්‍රායෝගික නිසා මොකද අපි හරිය ආසයි හටගන්ම බලන්න ඒකට කියනවා සමුදේ කියලා බබා හම්බ වෙනවා දකින්න ආසයි මරණය දකින්න කැමති නැහැ සන්නාලියකින් අහනවා කාටද මේ සලුව වියන්නේ මේ ඊයේ ඉපදුණු කුළුඳුල් දුවන. ඉතින් බොහොම ආසයි ඒ සින්දුව කියන්නේ. ඊට පස්සේ වර්ණ හැට දාලා මේ සලුව වියන්නේ කාටද? ඒ දුවගේ දීගේ කණ්ඩායි වෙයි වියන්නේ. ඒ සංජීවන කනකොප් පාටින් සුදුවන් මේ සලුව වියන්නේ මරි මියගේ දුවගේ මිනිය වහන්න. ඉතින් ඒකට ඒ සිලිලා අරමකුත් නැහැ. නමුත් බුදුරජාණන්සේ දන්න රහසක් තියෙනවා මේ භාවනාවට විපස්සනාට ගිය කමඨාන සුද්ධ පිච්ච එක්කනට අන්තිමට මුල පෙන්නේත් නැහැ මැද පෙන්නේත් නැහැ අග විතරමයි පේන්නේ. ඒකෙත් ඉස්සලා ද්වේෂයෙන් පටන් අරගන්න. ඒක දකින්නට අරමුණටත් ද්වේෂ කරනවා, ගුරුවරටත් ද්වේෂ කරනවා, ධර්මයටත් ද්වේෂ කරනවා, බුදුන්ටත් ද්වේෂ කරනවා. ඒ තරම් ද්වේෂයක් අපි ළඟ තියෙනවා මේ මේ මේ ඔක්කොම තියෙන බිඳි බිඳි කියලා පිළිගන්න අපි කැමති නැහැ. ඒකට නාස්තිකවාදය කියලා බුදුහාමරට බයිනවා. උච්ඡේදවාදය කියලා බයිනවා. බුදුරජාණන්සේ මේ රස හඳුනන කෙනෙක් කියලා බයිනවා. බුදුරජාණන්සේ මේ කාන්තාවන් ගබ්ස කරන කෙනෙක් කියලා බයිනවා. උනා කියන මගේ එකක් නේ ඔබලා මෙතෙක් කල මේක වසං කරන ජීවත් වුණා තණ්හා වෙලා ආටුවෙන් මෙන්න රෙද්ද පට ඇරලා වෙන්න පුළුවන් පේන හැටි අන්තිමට යෝගාවචර දකින්නේ බින්දෙනවා පමණයි නිසා කොතනක හරි සක්මනේ හරි පරියන්කේ හරි එදින්දා වැඩවල හරි ඒක දැකිනා දකින්න නැති කෙනෙක් නෑ දකිනවා ඔක්කොම මේක වසංගන එක තමයි කරන්නේ එමනේ මේ වසංගනනේ මේකට හෙලි වෙන්න දුන්නොත් එවනද පක්ඛන්දනය කෙරුවොත් පශීදනය කෙරුවොත් බැසගත්තොත් හැරපෙන්න කරන මෙතෙක් කල මේවා බදාගත්තේ ඉඹ වැරදගත්තේ තාමන්ත්‍රණය කෙරුවේ මේ බින්දර බව දන්නේ නැතුවනේ. එතකොට බින්දර බව විතරමයි පේන්නේ. හැබැයි එතකොට අර ද්වේෂපද නැමෙ තිබුණ හිත බින්දීම කියන ඥාණය බින්දීම කියන බව පිළිගන්න ඥානයකටපත් වෙනවා. ඒ යෝගාවචරය මේ ලෝකෙමයි තාම ජීවත් වෙන්නේ. තාම කිසිම මාර්ගඵල ඥානයක් ලැබලත් නැහැ. නමුත් බැලූ බැලූ දැන පේන්න තියෙන්නේ ඒ බිඳි බිඳි යන ගතිය. ඉතින් සමහරලාට රෑ දෙක තුන නිින්ද යන්නේ. සමහරලාට ගත්ත බත්පත ඉවර වෙනකන් කා ගන්න බෑ. පටන් ගත්ත සාකච්ඡා ඉවර කරන්න බෑ. මොනවද මේ කතා කරන්න කියලා හිතෙනවා. මේ කවුද මේ පිනවන්න හදන්නේ කියලා හිතෙනවා. මොනවද මේ වසංගකගෙන හිටියේ කියලා තේරෙන පටන් ගන්නකොට ඒ බිඳි බිඳි යෑමම ඒක භංග ඥානයක් වශයෙන් යම් වෙලාවක මේක බාර ගන්න මට්ටමට ආවනම් ඒක තමයි මේකේ ස්වභාවේ වසංගන්න ගියාට කියලා. ඒ කෙනාගේ හිත එකකින් ගැලවෙනවා කියන එක හැව මේරුවට පස්සේ සතාගෙන් හැව ගැලවෙනවා. පටන් ගන්නකොට නම් ඒක බොහොම ලස්සන ආස්තරණයක් කරනවා. ගැලවෙන හැවෙදි යට තියෙන හැව බොහොම හොඳ ආස්තරණයක්. හොඳ ආවරණයක්. ඉතින් ඒකට ආසයි හිතෙනවා. නමුත් බිඳි බිඳි කැටි කැටි යන්න ගියාට පස්සේ පේනවා ඒ හැව ගලවලා දානකම් ඇඟ කහනවා. ඊට පස්සේ කවදා හරි අර හලපු හැව ආයෙ දාගනින්ද කියලා අහනවා. සතෙක් හලපු හැව ඒක කියන්නේ උදාහරණයක් විදිහට පැවිදි වුණාට පස්සෙත් මම PhD MSc කියලා කතා කරන මිනිස්සු අර හලපු හැව ආයෙ අඳ ගන්න හදන වගේ જાතියක් තියෙනවා. මේ කතාවේ එක තමයි අපිට කරන්න දෙන්නේ. මේක හැව හැලුවනම් හැලුවා. ඕකේ දා ගන්න සර්පෙක්වත් කරන්නේ වැඩි. මේ පැවිද්දන්ගේ භාවනා කරන අයගේ මේ තියෙන gati දිහා බලනකොට දෙකොණෙන් hina යනවා. මේ මනසෝ මේ භාවනාව හෝ නැත්තම් මේ ආධ්‍යාත්ම ජීවිතේ ගත කරලා තියෙන මෙවැනි යථාර්ථයක් දකින්නද නැත්තම් මේ මේ හම්බ වෙන එකත් මාන්නෙට ආඩ්ඩෙට ලාභෙට සත්කාරයට තියාගන්න කියලා ඒ නිසා මේ පළවෙනි පරිච්ඡේදයෙන් කියවෙන්නේ මේ ලියුමේ ඒ වගේ සක්මනේදී ඒ චරිචරිත සද්දේ බිනි බිදි යන බව පේනවා පරිපස්සේ පරියංකයට ගියාට පස්සේ පරියංකෙදී ඒ බිඳීම පටන් ගන්නකොට ඒක සක්මණේන්ද පෙන්නේ පියවරෙන්ද පෙන්නේ පරියංකේ පෙන්නේ ප්‍රසවාසයේ ඉවරනකොටද පෙන්නේ හැකිලිම වෙනකොටද පෙන්නේ කියලා බිඳි බිඳි යන ස්වරූපයේ අරමුණ මත රඳාපවතින ගතියක් නෑ බිඳීම බිඳීම විතරමයි ඒක වාතය ධාතුවට ආවත් තේජෝ ධාතුවට ආවත් කොයි එකෙත් බින්දෙන ස්වභාවේ ධාතු ගුණ පෙන්වන්නේ අනිතික නාම ධර්ම පැත්ත ගත්තත් නැත්නම් රූප ධර්ම වල දිහා බලනකොට ඒක බාර ගන්න පුළුවන් ඥානයක්. එතනින් තමයි අපි මේ ජීවත් වෙන්න පටන් ගන්නේ. එතනින් තමයි අපි මේ පරමාර්ථ ධර්ම වලට කට අරින්නේ. බහතෝරන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ <coughs> වැලි කන්දක නැත්නම් වැලි ගොඩක හදපු මාළු ගාව වැල්ල රැල්ලට අහුවෙලා කඩාන යනකොට අඬන බබෙක් වගේ මේක මේ ලස්සන මාලිගාවේ ඩිසයින් එක තිබුණාට මේක සංකතයක් මෙතන තියෙන. කෑලි කෑලි එකතු කරලා හදපුවා දූවිලි ටිකක් මෙතන තියෙන්නේ. ඒ තෙතමනේ තියෙන කණක අල්ලලා හිටන තෙතමනේ වැඩි වුණොත් හොදාගෙන යනවා. තෙතමනේ අඩු වුණොත් තුලකට ගහගෙන යනවා. ඊට පස්සේ තේරෙනවා ඉතින් මේ මාලිගාවට එන්න අපි මෙතෙක් කල් නැටුවේ ආසකිරුවේ මම කිව්වේ මගේ කිව්වේ කියලා මේ එවැනි දේවල් පිළිබඳව ආය අනාගත සැලසුම් හැදීමක් එහෙම නැත්නම් මේක පිළිබඳව මගේ ඩිසයින් එක මේක මම පේටන්ට් රෙකෝඩ් කරන්න ඕන මේ ඩිසයින් එකේ කියලා. ඒ මොකක්වත් වෙන්නේ නැහැ තේරෙන්න පටන් ගන්නවා ළමා ලෝකේ. ඒත් මේ මනුස්සයාට මේ ළමා ලෝකේ වැඩ තේරුම් ගන්න බැරි වෙන්නේත් නැහැ. මොකද මම ඉඳලා ආවේ ඔතනනේ. තේරෙනවා මේක සාධාරණීකරණය කරන්න අපි කොච්චර රණ්ඩු සරුවල් කරලා තියෙනවද? කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරලා තියෙනවද? කොච්චර කෙලෙස් ඇති කරලා තියෙනවද? දැනගත්තට පස්සේ මුවින් නොබැන හින්දා සිද්ධ වෙන්නේ. කරන කෙනෙකුට ඉතින් ආදරය කියලා දයාව කරනවා කියලා ඉතින් හරියන එකනේ තල්ලුව දෙන්න තියෙන්නේ. හරියන්නේ ඕක තමයි වැලිමාලිගාව තමයි. ඉතින් බුදුචානන්ති කියන්නේ කුමරු කුමරන්ගේ වාලුකා ක්‍රීඩා කියලා. ඉතින් ලස්සනයි බබාලා ගෙනියනවනේ වැල්ලට ගිහිල්ලා වැල්ලේ මාලිගා හදනවා. නැවතර බිඳීම දැක්කට පස්සේ පේන්න පටන් අර ගන්නවා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් නුඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට කිනිලා තැවෙන්නේ ඊට පස්සේ සැලසුම් හදන්නේ නැතුව ඉන්න සැලසුම් හදන හැබැයි දන්න මේක වැලි මාලිගාවක් කියලා. ඒක පිළිබඳව මේ අයිතිවාසිකම් પરම්පරාවට යන්න කතාවක් නැහැ. ඉන්න ඉඳුන් හිටුන් කැම්බේම අවශ්‍යයි. අන්නේ මේ මේ ලිපියේ පේන්න හදන්නේ පෙන්වන්න හදන්නේ අන්නේ බිඳි බිඳි යන ගතිය. මේකට සාදර වෙන්න කියලා කමඨාන් සුද්ධ කරන සීලසින්වත් කියන්න හිතෙන්නේ නැහැ. ඒක සීදීනසා ගැනීමක් වගේ. මෙතෙක්කල් ප්‍රේම කරපු හදාගත්ත හැම දෙයකම තියෙන්නේ ওই බින්දෙන ගතිය. ඉතින් දිගට භාවනා කරන්න කියලායි කියන්නේ. ඔකට නිකන් බබාට බය හිතෙන්නේ නැති වෙන්න කියන ඕම දිගට කරගෙන කරගෙන යන්නකො දිගට දිගට කරගෙන යන්නකො ඔකට ලෑස්විලා යන්නකො කරගෙන කරගෙන යනකොට ඔන්න බබාට කතාව තේරෙනවා බබාට කියන්නේ මේ කොයි දෙයක්ද හොමයි කියලා කිව්වොත් එහෙම මේ heart attack ටිකක් ඉක්මනට එනවා කොලෙස්ටරෝල් පොඩ්ඩක් නගිනවා. ටෙන්ෂන් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ටික ටික බාඩ කියන ඕක හරි. හරි කියලා හිතනනේ ඕ ඕ ආ එහෙනම් ඕක දිගට කරගෙන යන්නකෝ. මේ දැන් එක දවසේ භාවනාවක් නම් පළවෙනි දවසේ කරලා ඕක දැක්කනම් ගුරුවරයාත් මාරු කරනවා, කමටහනත් මාරු කරනවා, භාවනා මධ්‍යස්ථානත් මාරු කරලා සැප හිතන භාවනා කර්ම තුනක් ඉල්ලනවා. ගුරුවරයා අහනවා මේ මට මේක හරි අප්සෙට් මේක කරනකොට උන් නිකන් බඩේ ගැක්කුම් ඉසි ගැක්කුම් එනවා වක්කාර එනවා මට හොඳ අරමුණක් දෙන්න බැරිද කියලා. ඒ කියන්නේ මාන්නේ වඩන, තණ්හාව වඩන, ditthිය වඩන. ඉතින් අර මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල බෑනත් පුළුවන් නම් කපන් බැන්නම් කපන් හෙටත් ඕකමයි, අනිද්දාත් ඕකමයි. ඉතින් අරක දිගේ යනකොට ඒ වර්ධනයක් සිද්ධ වෙන එක තමයි භාවනා කරනවා කියන්නේ. ඉතින් ඒ මෙයාටත් කියන්න තියෙන්නේ ওই වැඩේ දිගට කරගෙන යන්න. ඉතින් ප්‍රභාකරන්ගේ ඉන බෝම්බේ වැඳගෙන පයින් කට්ටියට පුරුදු තමයි දෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කලින් පටන් අද ප්‍රභාකරන් ඉස්සල්ලා. වැඳගන්නේ පැනපන් ඔතනින් එහාට ගියාට පස්සේ හිතනවා අමුතු ගමනක් යන්න තියෙන මට සැකයි පළවෙනි දවසේම වකීල කට්ටිය ඉඳීද කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි මම දැන් මෙනි එතන යයි මෙනෙහි කරමින් මූල කර්මස්ථානය වෙත හිත යොමු කළෙමි. ආශ්වාසයයි මෙනෙහි කරමින් පටන්ගෙන නාසිකාග්‍රය හිත හුස්ම යොමුවන බව නිරීක්ෂණය කළෙමි. නාසිකාග්‍රයේ මොහොතක් රැඳී ප්‍රාශ්වාසය පටන්ගත් ආකාරය නිරීක්ෂණය කළෙමි. ආශ්වාස වාතය සිසිල් බව සහ ප්‍රාශ්වාස වාතය නාසය මුලදී උණුසුම් බව දැනගතිමි. ටික වේලාවකින් නාසය වටා සහ කම්මුල් දෙපැත්තේ කුඩා සතුන් දුවන්නාක් මෙන් දැනෙන්නට විය. සමහර අවස්ථාවලදී කන් ඇතුලේ පවා එසේ දැනේ. පසුව හිසේ සහ නළලේද මෙම දැනීම ඇතිවේ. ටික වේලාවකින් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී බොහෝ වේලාවක් ගතවන බව දැනේ. පසුව මූල කර්මස්ථානය වෙත සිත යොමු කිරීමට හැකිවේ. මුළු ශරීරය පුරාම මෙම දැනීම සමහර අවස්ථාවලදී දැනේ. නිවසේදී දිනපතා භාවනා කිරීමේදීද එදිනෙදා කටයුතු වලදීද මෙම දැනීම වරහන් ඇතුලේ සංවේදනය ඇතිවේ. මා භාවනා අරමුණෙන් පිට යන සෑම අවස්ථාවකදීම මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් මූල කර්මස්ථානයට හිත යොමු කරමි. සක්මන් භාවනාවේදී මොහොතක් එකතන රැඳී සිට ශරීරය ගැන මෙනෙහි කරමි. පසුව වම දකුණ ලෙස සිතමින් සක්මන් කරමි. ටික වේලාවකින් නැවත ශරීරයේ තනින් තන දැනීම ඇතිවේ. විශේෂයෙන් හිසෙහි සහ නළලේ පැමිණි සමා වෙන්න. විශේෂයෙන් හිසේ සහ නළලේ සතුන් දුවනවා මෙන්ය. නමුත් ඔබ වහන්සේ මූලික උපදේශ මාලාවේදී කියා සිටියේ උඩුකය අමතක කර පර්යං පාද කෙරේ අවධානය යොමු කරන ලෙසය. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස නිරීක්ෂණය කරමින් ගමන් කළෙමි. ශරීරයේ ඇතිවන දැනීම නිසා සිත පාද දෙකෙහි රැඳී නොසිටී. මෙම සිදුවීම පහදා දෙනමෙන් ගෞරවයෙන් ඇයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිවන් සුව පතමි. මේකේ කාරණා දෙකක් සුද්ධ තුනක් වෙනවා. සුද්ධ කෙරුවොත් හොඳයි කියලා මට හිතෙනවා අහගෙන ඉන්නකොට ඉස්සල්ලා එකටයි මේ කියවන අපේ සුරංගිනෝටයි මතක් කරන්න තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස මිස ප්‍රාශ්වාසනේ. ඒ වෙදින් පුංචි කර්ම තමයි නමුත් ආශ්වාසයයි සහ ප්‍රශ්වාසය ප්‍රකාරයේ සඳහන් කරන දෙවෙනි කියන අදහස වගේ ආස්වාදය අතුට ගන්න ප්‍රශ්වාස පිට කරන. ඒ නිසා ප්‍රාශ්වාසය නෙවෙයි සමන් লীලා තියෙන්නේ කොහොමද දන්නේ? මට අපේ රංගිනෝන බොරුවට කියනවත් දන්නේත් නැහැ. කොහොම හරි ඒ දෙන්නට මම හිතනවා ඉස්සල්ලා ලිමෙත් එහෙම තිබුණේ. දෙක භාවනාවේදී ශක්මනේදී ඒ මෙනේ කරගෙන යනකොට වරින් වර වරින් වර අරමුණ නැති වෙන බාචි එනකොට ඒකට ලෑස්තිලා ගියේ නැත්නම් ඒකට පාළු ගතියක් දැනෙනවා. ඒකට අපි ආයෙත් කරන්නේ මූල කර්මත්තාන්ට හිත දානවා. ඒ මොකද අර ගිය පාර මතක නැති වුණාට පස්සේ අපි හැරිලා ආපහු හිටපු තැනට යන්න හදනවා වගේ. ඉතින් මේක මේ සමත භාවනාවෙන් පොඩ්ඩක් ණයට අරගෙන කෙරුවොත් මේ විස්තරේ සඳහා මූලධර්ම මේ රූපේ අමතක කරලා අරූපෙට හිත යනකොට අපේ හිත හිතනවා එක වැරදිල්ලක් කියලා. අපේ හිත හිතනවා පාළුවිල්ලක් කියලා. අපේ හිත හිතනවා තනිවිල්ලක් කියලා. අපේ හිත හිතනවා පටලවිල්ලක් කියලා ආය රූපේ සමාදන් වෙනවා. ඉතින් ඒක තමයි ඒ භෞතිකවාදයගේ හැටි. එයා අරූපයට බයයි. හැබැයි රූපෙත් නරක එකක් නෙවෙයි. මොකද කාමයේ අයින් වෙන්නේ රූපේ හිත තැබීම නිසා. මම ඒ නිසා පොඩ්ඩක් මුලින් ඉඳලා කියන්නම්. එතකොට මේ මම මේ කියන්න හදන දේ තේරෙයි. අපි ඊයේ හිටපු හැටි අපි හිතුවොත් අපි දිනදා ජීවිතේ කටයුතු වල හිටියා. එතකොට ඒ දිනදා ජීවිතයේ පැල්ල කඩන්නනේ අපි මේ අරණ්‍යයකට ඇවිල්ලා ශිල් සමාදන් වෙලා සුදු ඇඳලා බණ භාවනා කරන්නේ. නමුත් අරණ්‍යයට ආවට පමණින් සුදු ඇඳ පමණින් සිල් ගත්ත පමණින් හිත එකතෙන් වෙන්නේ නැහනේ. අර gedara තියෙන ප්‍රශ්නයි අතීතන මොන අරමුණු අනම්මනම් අරයමයා කොච්චර දෝ කල්පනා වෙනවනේ විශේෂයෙන්ම කල්පනා වෙනවනේ කියලා කොට්ටේ උඩ වාඩි වුණාට පස්සේ ඒක ඒක ස්වභාවිකයි කැලේ ඉන්න මීහරකා කුලි මෙහෙර ගම ගෙනලා බැඳලා පස්සේ කලබල වෙනවා ඒක හැටි ආධුනිකයන්ට විශේෂයෙන් වෙනවා ඉතින් මේක ඇත්තටම අපේ ප්‍රශ්න නෙවෙයි ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න බුදුහාමුදුරනේ අපිට කියන්නේ කීකේ අතාරින්න කියලා එතකොට අපි ඇහුවොත් හාමුදුරනේ ඔබ වහන්සේ කිව්ව ඕන කීකේ අතාරින්න කියලා බොහොම අමාරුයි කවුරුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ නම කොහොම හරි කරලා ඇතහැරිය දැන් අලිපන්තියට හරක් කියලා. මෙතන ආවට පස්සේ ඉඳගෙන ඉන්නකොට එනවනේ කිව්වොත් ආ ඒක එහෙම තමයි. ඒක උඹේ දෝෂයක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි. දැන් ඒ එන කාම ගුණ නෙවෙයි දැන් එන්නේ කාම සංඥා. මේන කාම සංඥාව නැති කරන්න නම් රූපයක් සමාදන් වෙන්න ඕන. ඒ තමයි රූප කර්මස්ථානය කියන්නේ. ඒ තමයි ආන මේ කායනුපස්සනා කියලා කියන්නේ. ඒක ආනපාන වෙන්න පුළුවන්, සක්මන් භාවනා වෙන්න පුළුවන් මොනවා හරි රූපයක් අරමුණු කරනවා. යම් වෙලාවක රූපෙට බැඳෙනවයි කියලා කියන්නේ ඔන්න කාමයක් නැහැ. දැන් කාම සංඥාවක් නැහැ. මෙතන කාම සංඥාව කියලා කියන්නේ නීවරණ ටික කියලා ගන්න පුළුවන්. නැත්තම් පරිඋත්ථාන කෙලස් කියලා. දැන් එතකොට යාට සරණක් තියෙනවා රූපේ හිත බැඳීම නිසා, වම දකුණේ හිත බැඳීම නිසා බැඳී තියෙන චිත්තක්ෂණවල කාමේ නැහැ. කාම සංඥාවක් නැහැ. දැන් මේ රූපේ මෙතෙක් උදව් කරපේක නිසා මෙයාගේ හිත මේ රූපෙට බැඳිනවා. බැඳෙනවා. එහෙම දෙයක් තමයි රූපේ කියලා කියන්නේ. රූපේ කියලා කියන්නේ මෙතන රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒකේ තියෙන වටිනාකමක් කියලා. දැන් නමු සරුවචනanse දන්න මේ රූපෙ දිහා බලනකොට ඒක රූප සංඥාවක් වෙලා දිය වෙලා යනවා. දැන් එතෙන්දී යෝගාවචරය ආයසරයක් ඒක බවට යන දෙනසු ආය රූපේ සමාදන් වෙනවා. ආය වෙලා හුස්ම ගන්නවා හයියෙන් ආය මෙනේ කරන්න යනවා. ඇද්ද කරලා පොඩ්ඩක් ගෙදරින් ගෙන බඩු සෙට් එකේ හිම තියනවාද කියලා අත ගාලා බලනවා. අතන මෙතන නලියනකොට කෑලි කෑලි නැති වෙලා යන පටන් අරගත්තට පස්සේ ෂුවර් නෑ ගෙදියන යනකොටම බඩු ගෙනියන්න හම්බ වෙයිද කියලා. ගෙනාපු ටික පොදිය ගෙනියන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් හිතෙනවා. දැන් ටෙලිෆෝන් එකේම නා ටෙලිෆෝන් එකේම නා හරි අසංකල යනකොට දෙන්න එපායි ගෙනියන්න. දැන් මිකයි ඇඟේ කෑලි දිය වෙලා ගියොත් එහෙම කවුරු එක නඩු කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් එතකොට ඇහැරලා ඇත්ත එක ඇරලා අතපය පොඩ්ඩක් හොල්ලලා බලනවා බඩු සෙට් එක දිනනවාද කියලා. ඒකෙම එකක් තමයි ආනපානෙ කෙරුවත් සක්මන් කරන හිටියත් බ්ලැන්ක්ස් අවු වෙන්න පටන් ගන්නවා. තැන් තැන් වල හිස්තෙන් ඉතින් අර රූපේ ගෙවන් කෙරුවට පස්සේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙලා අරූපෙට යනවා. එතකොට දක්ෂ යෝගාචර තියෙන අස්වැසිල තමයි රූපේ රූප සංඥාවක් බවට බොඳ වෙලා ලොඳ වෙලා විෂූණ වෙලා ගියාට මෙතෙන්දී සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරුම් අරගන්න පුළුවන් නම් එතෙන්දී යෝගාවචරයයි බුදුහාමුදුර එකතු වෙන්න ඕන. එයා බලන්න ඕනේ මම දැන් බලන් හිටපු රූපේ ගෙවෙනවා. නැත්නම් ඒකේ තියෙන විස්තර දැක් ගන්න බැරි වෙනවා. ඒක බොඳ වෙනවා. ඒක ලොඳ වෙලා යනවා. ඒක විෂූණ වෙලා යනවා. ඒක ලීන වෙලා යනවා. සතිය බින්දෙනවා කියලා කිව්වොත් අසත්පුරුසයි. සතිය බින්දිනවා කියලා කිව්වොත් බනහලා නැහැ. සති වේලා කියනත් අසුත පුතඥය කියලා කියනවා. නෑ මේ මේ රූපේ ගෙවන් වුණාට සතිය බෙදෙන්නේ නැහැ කියලා දකින්න නම් එයා දන්නවා ගොරෝසු රූපේ තියෙන සතියට වැඩිය ඉතාමත්ම දියුණු සතියක් ඕනේ රූපේ සියුම් වෙනකොට. ඒ බව දැනගෙන රූපේ අතිසූක්ෂම වෙනකොට සතිය උප්පරිමෙත් නැගෙනවා. ආන්න ඒකට කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. කමඨාන් සුද්ධ කරනවා දැනගන්න ඕනේ මේ සතිය තිබියදී දැක දැක දැන දැන මේ Taman ආඩ්ඩෙට ගත්ත නිමිත්තට ගත්ත අරමුණට ගත්ත මේ රූපේ රූපාකාරයේ ගෙවෙනවා නම් ඒක කෙලස් කෙවීමක් කියලා කෙලින්ම බුදුරජාණන්සේ ඒ සාරම්මන වර්ගයේ අංගුත්තර නිකායේ සූත්‍ර 10ක් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරන තියෙනවා ආරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නෝ අනාරම්මනා. තස්මින් යේ ආරම්මනේ පහිනේ තං අකුසලම් පහියේ. මහණෙනි අර කෙලේශයක් උපදින්නේ අරමුණක් ඇතුවමයි නැතුව නොවේ. එනිසා උපන් අරමුණ ගෙවෙනවයි කියලා යනවනම් ඒ කියන්නේ කෙලස් ගෙවෙනවා. කොයි වෙලාවකරි උපන් අරමුණ ගෙවිලම ගියානම් කෙලස් සම්පූර්ණයෙන්ම ගෙවුණා. නමුත් අපිට පේනවා භාවනා කරනකොට කෙලස් ගෙවෙනකොට අපි මාළුවා කොට දැම්මා වගේ පණුවෙක් දෙකට කැම්ම කැපුවා වගේ පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. ඒ වෙහෙසයි මේ ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ වෙහෙසට යනකොට යෝගාවචරයා මේ කාමයේ ගිවන් කරන්න ගත්ත රූප අරමුණ දැන් රූප සංඥා බවටපත් වෙන රූපේ ශුම් වෙලා අතිසූක්ෂම බවට යන්නේ මෙතෙන්දී මට සද්ධාව කඩා ගන්න නැතුව සීලේ නම් කොහොමද කැඩෙන්නේ සතිය කැඩෙන්නේ නැහැ කියලා බැලුවොත් ඇත්තට මේක සතිය වඩන්ඩ පරිේශනයක් වෙනවා මේ වතිය සතිය වඩන්න අමුද්‍රව්‍ය ටිකක් වෙනවා පරිේශනාකාරයක් වෙනවා ඉතින් පුළුවන් ද යෝගාවචරේකට ඒ ලෑස්තිය ඒ සූදානම් බව ඒ සම්මා දිට්ඨිය ඒ කියන සම්මා සංකප්පය ඇති කරන්න කියන එක කාටවත් විනිශ්චය කරන්න බෑ. ඒ යෝගාචරයට විනිශ්චය කරන්නත් බෑ, ගුරු ආමරණ විනිශ්චය කරන්නත් බෑ. ඒ උනොත් උනා. උනේත් හොඳයි. නෝන කරන්න දෙයක්. ඉතින් නම් නැවත නැවත කරන එක කරන පැත්තෙන් බලනකොට වෙච්ච එක නන්න නැවත නැවත කරනවා අනිවාර්යයෙන් මෙයාට ඒක සාතික වෙන්න. එහෙමත් නොවි නැවත නැවත කරනවා නම් ඒ මනසට උපරිම සහයෝගය දෙන්න ඕනේ. මේ ගෙවෙන වෙලාවේදී ගෙවුනට සත්‍ය කැඩෙන්නේ නැහැ කියන එක සාහවුරු කරන්න. ආයෙක ඉක්මනට හිතේ ඉන්න හදන රූපෙට. ඒක හිතේ තියෙන කෙලෙසයක්. අර නැති වෙච්ච මේ කරන්නේ හැබැයි ආයෙ දාගන්න හදන්නේ. ආයෙ රූප සමාදන් වෙනවා. ඒකට හරස් කපන්නත් එපා. හිතට එන්න කියන්න ඕන නම් ආයෙනකොට බනකොට ආයෙ තනපනේ පේනවා. නමුත් ආයෙසරක් ගෙවෙන්නේ නැහැ. ආයෙසරක් එනවා. ආයසරක් ගෙවෙනවා. අන්නේ ගෙවීම සහ නැවත ආනාපානට පැමිණීම කියන එක හිතන්න එක පරියන්කයක් ඇතුළත 23 වාරයක් වෙනවනම් ඒ යෝගාචරයට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. ඔහොම වෙන්නේ එකක් තමයි අපි මෙතෙක් කල සංසාරෙම ගත කරලා තියෙන අරමුණක් ඇතුව. දැන් අරමුණක් නැති ලෝකෙට යනකොට අපි නැවත අරමුණට එනවා. ඒක හරි. ඒකට දොස් කියන්න එපා. මේ ඉඳුරන් ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒ මූල ධර්මෙන් නමුත් බුදුන් ඉන්නවනේ. ධර්මේ තියෙනවනේ. සංඝයා ඉන්නවනේ. මට සීලෙ තියෙනවනේ. මට බැරිද අරමුණක් නැති තැන මීට වැඩිය හොඳයි කියලා ඒකට අනුග්‍රහ කරන්න කියලා යෝගාවචරය කරන මේ පරිවේෂණයට අපි කියනවා ආර්ය පරිවේෂණය කියලා. ඒක අමාරුයි. කාටවත් කෙරුවේ නැහැ කියලා දොස් කියන්නත් බෑ. කෙරුවයි කියලා ඒ මනසට තියෙන නම්බුවක් ලැබෙන්නේ නැහැ. ඒක ධර්මයට ලාභයක්, ශාසනයට ලාභයක්. ඒ මනසා දන්නවා මින් ඉදිරියට කරදර ගෙවම් කරන්න හැටි දන්න. ඒක නිසා මම මෙහෙන් ඉස්සලා ඔය අවසාන අපේ ඒකට මේ අංක දැම්මේ නැහැ නමුත් මේ දසුත්‍ර සූත්‍රයේම සූත්‍රයක් කිරුවේ දුප්පටි විඥා කතමේ පංච ධම්මා දුප්පටි විඥා කියලා හතරවෙනි දුප්පටි විඥා විනිවි දකින්න බැරි හරහා දකින්න බැරි කාරණාවක් නිස්සරණීය ධම්මා කියලා සාරිපුත්‍ර සංසේ සඳහන් කරන මේ රූපය දකිනකොට රූපාරම්මණයේ හිත නැවත නැවත බැහැ ගන්න හදනකොට ඒකේ හිත පහදින් නැත්නම් ඒකට හිත බැස ගන්න නැත්නම් හිත පිහිටන් නැත්නම් එහෙනම් හොඳයි. ඒ වගේම අරූපේ එනකොට ඒකේ පහදිනවනම් ඒකේ බැස ගන්නවනම් ඒකේ ප්‍රමෝද වෙනවනම් ඒක කවදාකවත් වෙන්න අමාරු දෙයක් කියලා කියනවා. ඉතාමත්ම වැදගත් වෙන්නේ නැති කාරණාවක්. විනිවිද දකින්න බැරි කාරණාවක්. ඒ නිසා නැවත රූපේ සමාදන් වෙන්න හදනකොට කියන්න ඕනේ මේක තමයි කෙලස් කියන්නේ. මේක තමයි මායя කියන්නේ. දැන් අපිට සුවච්ඡන්දයක් තියෙනවා. ස්වභාවයෙන් ආයේ ආනපන ඇති කර බලන්න හදනවා වම දකුණ ඇති කරන බලන්න හදනවා මෙනෙහි කරන්න හදනවා කියන මේ කතාවට පොර දාන්න නැතුව ආහාර දෙන්න නැතුව දැක්කේ නෑ වගේ ඇහුනේ නෑ වගේ මැරිච්ච මිනිහෙක් වගේ මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් තමයි තේරෙයි කවදාවත් කරලා නැහැ මේ සෙල්ලමක් ඒ වෙනුවට අරූපී සමාදන් වෙන්න කියන මොනවත් පේන්නේ නැත්නම් ආ දැන් මම බුදුන්ට කිට්ටුයි ධර්මයට කිට්ටුයි සංඝයාට කිට්ටුයි සීලයේ උත්කෘෂ්ඨයි සත්‍ය උත්කෘෂ්ඨයි කියලා ඒ පැත්තට යන්න ගත්තොත් එතින්දී මේ සෙල්ලක්කාර ගතිය එතින්දී මේ කෙලිලොල් ගතිය එතින්දී මේ ළමා ගතිය ළමා කියලා කියන්නේ බොළඳ කියන එක නෙවෙයි මේ අලුත් ගතිය වෙන මොනම බෙහෙතකින්වත් ගන්න බෑ හැබැයි කලාතුරකින් කෙනෙක් තමයි ඒ සෙල්ලමට බයි ඔක්කොමලා කරන්නේ ආපහු අර ගෙවිච්ච රූපේ හැලපු හැලපු හැව ආයෙ දා ගන්නා වගේ වැඩක්. ඒ නිසා අදිෂ්ඨාන කරගෙන යන්න මේක මගේම දක්ෂකමක් නිසා නෙමෙයි පෙරපින් කරපු නිසා මට භාවනා ක්‍රමයක් ලැබිලා තියෙනවා. මේකෙන් කාමයේ ගවංගන රූපේ ගත්ත දැන් රූපේ ගවංගන කරන අරූපේ ගන්න. ආනේ අරූපෙට හිත යනකොට නොදන්න දෙයට හිත යනකොට ජීවීමලට හිත යනකොට ක්ෂය වීමට හිත යනකොට නිරුද්ධට හිත යනකොට ඒකෙයි පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති. ඒකේ බැස ගන්න කියනවා පැනලා. පහදීම ඇති කරන්න කියයි පටල වෙන්නේ කියලා කියනවා. ඒකයි විමුක්තිය කියලා හිතන්නේ කියනවා. ආපහු රූපෙට එනකොට න සම්තිට්ඨති න පක්ඛන්දති න පසීදති න විමුච්ඡති. දැන් ඔන්න ආයෙ මං සංසාරට බැඳෙනවා. මම මේකේ පහදින්නේ නැහැ. මම මේකේ ළඟින්ද යන්නේ නැහැ. මම දන්නවා මේකේ නිවන නැහැයි කියලා ඒ දේ දන්නවනම් බුදු වුණා වගේ තමයි. ඒක ඉතින් ඒ ලක් බයි chance තමයි. පොට්ට chance එකක් වගේ නමුත් ඒක ਸਰුවචනන්සේ දේශනා කරලා තියෙන නිසා මේක නම් ඔය සූත්‍රයේ ਸਰුවචනන්සේ දේශනා කරපන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ਸਰුවචනන්සේගේ ණයට අරගෙන අපි විනින් කරන එක දකින්න අමාරුයි. හැබැයි අපි මේ වගේ ආවේ ඕක දකින්න තමයි. මේ ලියන එක කරන්නේ තරක් නෙමෙයි. හැම කෙනාම තේරුම් ගන්න ඕනේ අපි දන්නේ කාට හොඳයි නොදන්නේ කාට කියලා ප්‍රස්තාපිරළු හදලා තියෙනවා. something is better than nothing කියලා ඉංග්‍රීසිෙමුත් කියලා මහා ලොකු දෙයක් something. ඔය තමයි භෞතිකවාදය කියන්නේ. ඒකට ඉංගියක් තමයි. ඒකට බුදුහන්සේ අනිල්ලා තමයි කියන්නේ nothing හොඳයි something වලට වඩා. මොකද something කියන්නේ දුක something. something නම් දුක. nothing නම් නැහැ. ඉතින් ඒ නිසා මේ මෙච්චර උපයාගත්ත දේවල් ඔක්කොම තියේදී ඒ යමක් නැති තැනට යන්න කොච්චර බුදුහාමරගේ ශ්‍රද්ධාවක් ඕනද කියලා හිතන්න. කොච්චර ධර්මයේ කෙරේ සද්ධාාවක් ඕනද කියලා හිතන්නේ. කොච්චරක් මේ 2600ක් මේ ශාසනය ගినాපු සංඝයා කෙරෙහි සද්ධාාවක් ඕනද කියලා හිතන්නේ. ඊටසේ කොච්චරක් සීලය ඕනද කියලා හිතන්නේ. ඒ මොකද මේ අරමුණක් තිබුණොත් නැත්නම් සීල කැඩෙන්නේ නැහැ. අරමුණක හිටියත් නැත්නම් සමාධිය කැඩෙන්නේ මේ සතිය කැඩෙන්නේ නැහැ. පුළුවන් දානවා සද්ධාව තියාගන්න. ඒක මේ එසේ මෙසේ සද්ධාවක් නෙවෙයි. ඒක මේ සූරකමක් නෙවෙයි, වීරකමක් නෙවෙයි, ධීර ගතියක්. ඉතින් ඒක පහල කරගන්න මේ ලියුම හේතු වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයට සිත පිහිටුවා පර්යංකයේ සිටියදී නාසයෙන් හුස්ම ඇතුල් වී පිට වී යන ආකාරය හොඳින් වැටහිණි. එසේම ප්‍රශ්වාසයෙන් පසු ඊතා සියුම් මිඩකට පසුව නැවත ආශ්වාසය පටන් ගන්නා බවද දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටීමේදී කය නිසල් නිසල්මන්ව සිටින ආකාරයේද සිත සහ කයෙහි වෙනසද පෙනිනි. නැවත හුස්මට සිත යොමු කර සිටියදී ටික වේලාවකට පසු හුස්ම නොදැනී ගොස් නළල දෙපැත්තෙහි නලියන ගතියක්ද තදවීමද ඇස් දෙකෙහි රිදීමද දැනිනි. සත් සතිය එහි රැඳී ඇති බැව් දැනිනි. මේවා භාවනාවෙන් මේවා භාවනාවෙන් මිදුණු පසු නැති බව වැටහිනි. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ භාවනා අත්දැකීමය. ඔය මේක අපි ඉස්සලා කියපු ලියුම් තුනේ සහ දීපු විග්‍රහය සම්පින්ඩයක් වශයෙන් ගත්තොත් අපි ආස්වාසිය ප්‍රසවාසියේ අල්ලගන්නේ බොහොම අමාරු වෙන්නේ. මේ රාගය, ద్వේෂය, මොහේ නැත්තම් අපි කියන මේ කාමච්ඡන්ද ව්‍යාපාදතියෙදී ආනපාන දිගේ හිත පවත්වන්න පුළුවන් කියලා ආනපන හිත පවත්වන එක තමයි අපේ භාවනාවේ පළවෙනි දොරට වැඩුම. ඊට පස්සේ බලනකොට මේ ආනපන එක ඉරක් නෙවෙයි කඩකඩ වෙලා තියෙනවා කියලා දකිනකොට ප්‍රසවාසය අග මොකද්දෝ පැල ඉරක් අහුවෙනවා. මොකද්දෝ කඩ කඩතොල්ලක් අහුවෙනවා. ඉතින් මේක සතිය කඩතොල්ලක්ද සමාධිය කඩතොල්ලක්ද නැත්නම් අරමුණේ කඩතොල්ලක්ද කියලා මෙලෝ කවදාකවත් යෝගාචරයට සම්‍යක්ඥානේ පහළ වෙන්නේ නැහැ. ඒක අහන්න ඕනේ. ඒකට මේ පරතෝ ഘോഷේ තියෙනවනේ කවුරු හරි කියලා දුනොත් එහෙම තමයි. ඒ කඩීම දැකීම, කඩතොල්ල දැකීම, හිස්තන දැකීම තීක්ෂණ සතියේ ප්‍රයෝජනයක් ඊට පස්සේ පුළුවන් මේකට බැහැ ගන්න. පුළුවන් ද මේකේ පහදින්න. පුළුවන් ද මේකේ පිහිටන්න. එහෙම නැත්නම් ඊගාව අරමුණෙත් ඊගාව ප්‍රසවාසයත් ඉවර වෙනකොට ඒ හිස්තන අවසානයේ ගෙවෙන කම්ම අන්තිම බිඳුවට ගෙවෙන කම් බලන ඉඳලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා හිස්තනක් තියෙනවා කියලාකට සාදර වෙලා යන්න පටන් අරගත්තොත් දිගට දිගට පේන්න පටන් අර ගන්නවා. නමුත් හිත කලබල වෙන හැටි, හිත චකිතයටපත් වෙන හැටි, හිත අසාත්මක ලක්ෂණ පහල කරන හැටි වක්කාර ගති පහල කරන හැටි අර කඩීම ලොකු වෙන්න ලොකු වෙන්න පේන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා සැකේ කියලා. ඒ සැකේ නැති වෙන්න නම් නිසක බව එන්න ඕන. නිසක බව එන්න නම් බනහලා තියෙනවා. ඒ නිසක බවත් මේ සද්ධාවට වැඩිය කෝකප්පන සද්ධාවට වැඩිය එකට කියන්නේ අදිමොක්කේ කියලා. ලෑස් වෙලා යනවා ඉස්සරහට එන්න තියෙන්නේ මේ කාමයේ ගවන් කරන්න ගත්ත අරමුණ නিত্য සුඛ සුබ එකක් නෙමෙයි කඩ කඩ වෙලා යන එකක්. මේ කඩයට දැකීම තමයි භාවනාවේදී ඉස්සරහට යන බවට ලකුණු. ඊට පස්සේ බලන සුළුව ගියොත් නොදැරෙන ප්‍රදේශය සහ දැනෙන ප්‍රදේශේ 50ට 50 වගේ හිටින්න එන්න පටන් ගන්නවා. අපි භාවනා කරාට නොදන්න ප්‍රදේශය 150ක් විතර වගේ. මේක හරියට කියනවා නම් චිත්‍රපටියක් බලනකොට අපි චිත්‍රපටි ශාලාවේ ඉන්න එකෙන් 150ක අඳුරේ ඉන්නේ අපි. නමුත් අපි දන්නේ නැහැ. ප්‍රොජෙක්ටර් එක වැඩ කරනකොට 50යි වරින් වර වරින් වර ආලෝක ධාරා දෙමින් තමයි ගෙනියන්නේ. ඒකෝර තමයි මේ ක්‍රියාකාරකම් එන්න පටන් ගන්න. ඒකත් අපි අරමුණු කියලා හිතාන හිටියට අඩු ගාණ 50ක්වත් තියෙන මේකේ අන්ධකාරය කියලා තේරුම් අරගන්න තරම් යනවනම් ඒ යෝගාචර රූපේ සහ රූපේ අරමුණ ගෙවුනට පස්සේ සහ අරමුණ හට ගන්න වෙලාවේදී බලන්න ඉන්නවා. ඒත් මේක වෙන්නේ එක සැරේ නෙවෙයි. ඉඳපු ගමන් ආනපානේ මත වෙනවා ආය නොදෙනියන. ආය මත වෙනවා ආය නොදෙනියන. මේ නොදෙනියන වෙලාවට එක්ක සැකේ එක්ක නිින්ද එක්ක පිට පිට යන ගති ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒ මොකද යෝගාවචරය ලෑස්තිලා නෙවෙයි යන්නේ. ඒක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි නමුත් හරියට ලෑස්තිලා ගියොත් නැහිස්තන එන වෙලාවේදී මේක භාවනා දියුණුවක් කියලා අල්ලන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ තියෙනවා පෞරුෂත්වයේ වර්ධනයක් එහෙම නැත්නම් අධිමොක්කේ වැඩිවීමක් නැත්නම් ධර්මානුග්‍රහයක් ලැබෙනවා. එයාට තේරෙන්න පටන් අර ගන්නවා ගුරු උපදේශ නොලැබුණා නම් කමඨහන් නොල සුද්ධ නොවුණා නම් නිසි වෙලාවට බණ උපදේශය නොලැබුණා නම් අපේ හිත සාමාන්‍යයෙන් කරන්නේ අරමුණකට අරමුණක් හොයනවා. හැබැයි සමහර විට ඒක මන් දන්නේ මොකක් මොන කාරණ සමහරු සාමාන්‍ය භාවනා කරන ප්‍රතිශතවලින් 10ක් 15ක් විතර අරමුණ නැති කර කැමති ඇත්තොත් තියෙනවා. ඒ ඒක නිකන් මේ මේ JVP කාරෝ ඉන්නේ සාමාන්‍ය ආණ්ඩුවෙම කීප දෙනෙක් ඉන්නවා 10ක් 15ක් විතර වගේ තනිකර භෞතිකවාදියොත් ඉන්නවා මේ අධිරාජ්‍යවාදී ආණ්ඩුව ඇතුලේ. ඉතින් ඒක නිසා මේ බුදුජාන් වහන්සේ බොහොම ප්‍රවේශමෙන් කතා කරන මේ අරමුණ නැති එක අගේ කරන්නේ ඒක නිවන නිසා නෙවෙයි. මේ අපි අල්ලගෙන යන කරගෙන යන වැඩපිළිවිල තියෙන පුස්ස තීරුම් කරලා දෙන්න. ඒකේ තියෙන කොම්බේ තීරුම් කරන්න මේකේ තියෙන හිස්තනක් කිය. ඔය හිස්තන 50ට 50 තීදී යනවා කියලා කියන්නේ වරින් වර අරමුණ වෙනවා වරින් වර අරමුණ නැති වෙනවා කියලා. ඊට පස්සේ මේ යෝගාවචර මේ අරමුණ නැති බවට ප්‍රී කරන්න පටන් අරගත්තොත් එයාට පේනවා අරමුණක්ම තියෙන්නේ මහා හිසරදයක් කියලා. මහා කරදරයක්. අරමුණු නැතිවීම බය වෙච්ච එකනට පේනවා අරමුණු නැති වෙනකොට මහා පාළුවක් මහා තනිකතිය මහා කම්මැලි ගතිය. එතකොට එයා එක්ක නින්දට වැටෙනවා එහෙම නැත්නම් අරමුණු මෙනෙහි කරන්න යනවා. මේන්න මේ දෙකේදිම මේ දෙකටම ප්‍රතික්‍රියා කියලා කියනවා. ප්‍රතික්‍රියා නොකර මේක දිහා බලහින්න පුළුවන් නම් කවදා හරි තේරුම් ගන්න වෙනවා අද මේ භෞතික විද්‍යාඥයන්ට වෙලා තියෙනා වගේ මේ ලෝකේ තියෙන හිස්තන 94යි 96ක් තියෙනවා 104යි වස්තු තියෙන කියන එක. අරමුණු කරන්න පුළුවන් දේවල් තියෙන 104යි ඊටු 96ම ඩාර්ක් මැටර් නැත්තම් ඩාර්ක් එනර්ජි කියලා තේරුම් ගත්ත දවසේ භෞතික විද්‍යාඥ නැති වුණාට ලෝකේ දුවන්න පුළුවන්. අපි හිතුවේ ඉතර ඉත පවුද අවුරුදු 100කට ඉස්සෙල්ලා එහෙම භෞතික විද්‍යාඥයන් කරන මේක දුවන්න බැරි වෙයි. උන්ද තමයි මේ යන්ත්‍රේ කරකවන්නේ කියලා. නමුත් උන්ද දන්නේ මුළු ලෝකෙම 104ට අඩු 104යි. එනිසා බුදුරජාණන්සේ සම්පූර්ණ චිත්‍රය දකලා කිව්වා මේක ශූන්‍යයි කියලා. මේක තුච්ඡයි, රිත්යි, ශුන්‍යයි, අනුන්ගේ තාලයකට වැඩ කරන එකක් මේක දකින්න අමාරුයි. ඉතින් ඒ නිසා අපිට සුතවත් ආර්ය ශාවකෙක් විදිහට කරන්න තියෙන්නේ ওই පැලිර දකින්නකොට, කඩිර දකින්නකොට, කඩොල් තුල දකින්නකොට මුදුවර බලන්න මේ සතිය තීදිද වෙන්නේ නැත්නම් හීනයක්ද කියලා. නැත්නම් මේ මායාවක්ද කියලා. එහෙම නැත්නම් මත් වෙලාද කියලා. කවදා හරි මේ කඩ කඩතොල්ල දැකලා ඒක දිහා බලන සතිය අරමුණ දකින්න සතියට වැඩි සූරකමක් සෙල්ලක්කාර ගතියක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඉස්සරහා ගමන්ට ලෑස්ති. ඊට පස්සේ යා දන්නවා මේ උපස්තරයක් නැතුව අනාලම්බිතව අනාරම්මනේ සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒ කෙනා තුළ විතරයි ඔය මේ අනිමිත්ත සමාධිය කියන කියන්නේ. අනිමිත්ත සතිය ආවට පස්සේ තමයි අනිමිත්ත සමාධිය එන්නේ. ඉතින් ඒක හිතා ගන්න බැරි එකක්. ඉතින් ඒ නිසා මේ යන පාර හරි කියලා හිතාගන්න. අනිත් දවසේ එන කඩ කඩිරි කඩතොළු බලාගෙන තවදුරටත් ඒකෙදී සිහි වික්ෂිප හිත වික්ෂිප්ත කරගන්න නැතුව එළඹ සිටි සිහියෙන් යන්න තියෙන හැකියාව තමයි අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ගතියට තමයි අපිට සීලයක් අවශ්‍ය කරන්නේ. ඒ ගතිය පවත්තන්න තමයි සතියක් ඕන කරලා තියෙන්නේ. ඒකට මේ තුන හැරගෙන යන්න හැරමිටි වගේ සීලයයි සද්ධාවයි සතියයි බලන්න අරමුණ නැතුනට ඔතන මොකක්වත් කැඩෙන්නේ නැහැ. එහෙනම් හොඳටම තේරෙන මරණදී මොනවත් වෙන්නේ නැහැ. මරණේ සද්ධාව කැඩෙන්නෙත් නැහැ, සීල කැඩෙන්නෙත් නැහැ, සතිය කැඩෙන්නෙත් නැහැ. මේක පුංචි මරණයක්. මේක පොඩ පොඩ මරණයේ පෙරහුරුවක් දෙනවා. ඉතින් කවදා හරි මේ ලෝකයේ විදිහට ශූන්‍යයි, ලෝකේ තියෙන කඩයිරිතෝගයක්. ඕක බින්දෙනවා කියලා දැනගත්තොත් පුදුජානන්සේ සඳහන් කරනවා එහෙම ලෝකේ බලන බලන ඒ විදිහට ලෝකේ බලන කෙනාව මායයට පේන්නේ නැතු වෙනවා කියලා. ශුඤ්‍යතෝ ලෝකං අවක ශුඤ්‍යතෝ ලෝකං අවකස් උමච්චු රාජාන පස්සති මේකේ ගත යුත්තක් තියෙනවා කියලා හිතනකොටම මාය රිංගල ඉවරයි කෙලස් රිංගල ඉවරයි මේකේ තියෙනවා තියෙන වගේ පෙනුනට නිකන් සබබ්බුලක් විතරයි අත තිබ්බව ගම් පුපුරන දෙයක් කියලා නැ තියෙන විලාට හිස්තන කියලා දැනගත්තා නම් එයාත් එක්ක ඉන්නේ නැහැ මායя. දැන් අපි හිතාන ඉන්නේ මේ ධාර්මික වැඩ කරනකොට හොඳ වැඩ කරනකොට මායя කරදර කරනවා කියලා බොහොම බොරුද. ඒක මේ මායයට එන්න කියලා පටන් ගන්න වැඩ. මේක හිස් දෙයක් වශයෙන් කල්පනා කරලා තුච්ඡ දෙයක් වශයෙන් කල්පනා කරන රික්ත දෙයක් වශයෙන් කල්පනා කරන අනාත්ම දෙයක් විදිහට කල්පනා කරලා අනුන්ගේ දෙයක් විදිහට මේක මොන සැලසුම කෙරුවත් මායයට බෑ අපිට කොක්ක ගහන්න. ඒක නිසා බුදුජානක අපිට දෙන්නේ මායя පරද්දන ක්‍රමයක් නෙවෙයි. මායя කකුල් දෙක දිගහැරියට පස්සේ යටින් රිංගල යන ක්‍රමයක්. මායя ඉන්න දිගටම. බුදුජානක පරද්දුවෙත් නැහැ. බුදුසසුනේ කිව්වේ මේ ත්‍රිවිල් කාර්ය දාලා යන්නේ එහෙන් දාලා මෙහෙන් දාලා යන්නේ ආහන්නේ වගේ මහරයවට රවුමක් දාලා ගිහිල්ලා මහරයව හැරපිලා බලනකොට බුදුහමසු ගිහිල්ලා ඒක තමයි අපටත් කියලා දෙන්නේ ඒ නිසා මේ රූපේ අරූපේ දෙක පේන්න පටන් ගන්නකොට අරූපෙට හේතු වෙලා රූපෙට පයින් ගන්න රූපෙට හේතු වෙලා අරූපෙට පයින් ගන්න ක්‍රමයක් මේකේ තියෙන්නේ අපි ඉතරහට තව ටිකක් ඒක සාකච්ඡා කරමු මේ අනේකේදී ඔය පේන කඩිර කඩතොල්ල හිස්තන දැක ගන්නා සුළු භාවනා කරන්න කියන එක තමයි මේ වෙලාවේ දෙන තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාවේ සුසුම් රැල්ල සූක්ෂම වී ගොස් නිබ්බිදාව නිබ්බිදාව අවස්ථාවේ භාවනා කරමි. අරමුණ ලෙස පර්යංකයේදී මම දැන් මම දැන් මෙතන මෙනෙහි කරමි. නිතෙන් ආවන ලේසි මෙතන එළිය තියෙනවා. තන ඒක තමයි ස්වාමීන් වහන්සේ. අන්ධකාරම තන ඔය ඉඳගෙන තියෙන්නේ. කණ්ණාඩි දෙක ගෙනාවේ නෑ. මං ශ්‍රියන්ිත් දෙන්න අකුරු පොඩ්ඩක් පොඩි. මෙතෙන් මේ වෙලාවට එළිය වැටෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේ සුසුම් රැල්ල සූක්ෂම වී ගොස් නිබ්බිදාව අවස්ථාවේ භාවනා කරමි. අරමුණ ලෙස පරයන්කේදී මම දැන් මෙතන මෙනෙහි කරමි. විගසම සිත සංසිඳී සුවදායක ස්ථානයට ස්ථානයකට ඒකාග්‍ර වේ. පිටින් විට සිතවිලි ගලායි. එවිට එම සිතවිලි දෙස බලා සිටිමි. සමහර අවස්ථාවල සිතවිලි සමග සිත ගලා නමුත් නැවත අරමුණ කරා පැමිණේ. සමහර අවස්ථාවල කයේ ගැස්මක් සමගම අරමුණ කරා එයි. එසේ දිගටම පරයන්කේ සිටිමි. දැන් නැගිටින්න අවශ්‍යයි දැනුණු විට පරයන්කෙන් නැගිටිමි. ස්වාමීන් වහන්ස එදිනෙදා ජීවිතයේදී හිත ගැටීමක් ඇති වුණු විට හඳුනා ගනි. හඳුනාගත් විගසම සිතට මෛත්‍රී භාවනාව මෙනෙහි වේ. බොහෝ අවස්ථාවල සිතට මෛත්‍රී මෛත්‍රී භාවනාව ඇතිවේ. තද වේදනාවකදීත් වේදනාව තුළින් මෛත්‍රී භාවනාව මතුවේ. මීට පෙර මෛත්‍රී භාවනාව පුරුදු කර නැත. ඔබ වහන්සේට මෙම වාර්තාව ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ පින් අනුමෝදන් කරමි. මේකේ අඳුනලා දෙන්න හදන වචනේ මේ නිබ්බිදාව කියන එක ඒ කියන්නේ වින්දනයක් නැහැ. ඒ සාමාන්‍ය වචන නිර්වින්දනය කියලා. නමුත් මේ කාලේ වෛද්‍ය විද්‍යාව පාවිච්චි කරන්නේ නිර්වින්දනය කියන එක සීනති කරනවා කියන එක මේ කියන්නේ ආස්වාද කරන්නේ නැහැ කියලා. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. එහෙම නැත්නම් මනාපමනාප දෙක නැති එක තමයි නිර්විදාව කියලා කියන්නේ. රචනයේ මුල් කොටස වල නම් ඒකට අරසා වෙලා ලියලා තියෙනවා. නමුත් අන්තිමට ද්වේ වේදනාවක් ආවොත්, ගැටෙන දෙයක් ආවොත් මෛත්‍රිය කරපු නැති මෛත්‍රයක් එන්න පටන් ගන්නවා කියන එක සෑහෙන සෞඛ්‍ය සම්පන්න හොඳ උත්තරයක්. නමුත් අර වේදනාව વિશે යම් නුරුස්නා ගතියක් තියෙනවද කියලා එක බලන්න ඕනේ. දැන් මේ මෛත්‍රිය ඉන්නේ වේදනාව ආපෙලාවන්නේ. එතකොට මේ මෛත්‍රිය කියන්නේ බාම් ගන්නවා වගේ අර වේදනාව නැති කර ගැනීම අදහසින් මතුවෙනවා නම් මේක නිබ්බිදාව නෙමෙයි මේක ද්වේෂ පදනම තාම තියෙනවා. අරමුණ ගෙවි යෑම හෝ මෛත්‍රිය පැමිණීම හෝ පැමිණිච්ච මේ වේදනාව හෝ ඒ මොකද්ද ඔය හේතුඵල ධර්මකින් ඇවිල්ලා තියෙන. නමුත් අපි මෛත්‍රියට කැමැති වේදනාවට අකමැති. එහෙම නැත්නම් ගැටෙන දෙයට අකමැති මෛත්‍රියට කැමැති. ওই දෙකේ තාම තියෙනවා මම කියන්නේ ඒක 100ට 100ක්ම කරන්න පුළුවන් දෙයක් කියලා. අනිවාර්යයෙන් මේකේ මණ්ඩි ඉතුරු වෙනවා. නමුත් මෙතෙන්දි බැලුවොත් මේ මෛත්‍රිය එන්නේ අපිට අර ආපු වේදනාවෙන් කරහරින පැත්තක් නම් තාම තියෙනවා අර වේදනාව පිළිබඳ පොඩි ද්වේෂ ලේසයක් ඉතිරිලා තියෙනවා. අන්න ඒව තමයි මේ ලේස ධර්ම එහෙම නැත්නම් අනුසේ වශයෙන් ආසව වශයෙන් අපේ හිතේ තියෙන. අපිට පුළුවන් වුණොත් මේ ආනාපාන කරන යනකොට දැන් වේදනාවක් ආවා. ඒ වේදනාව මෙන්න මේ මේ විදිහට වට වැඩ කරනවා. ඒක පිටු දකින්න හදන්නේ මේක තප වේදනාවක් වුණා කියලා බදා ගන්න යන්නෙත් නැහැ. දුක් වේදනාවක් කියලා පිටු දකින්න යන්නෙත් නැහැ. මේ වේදනාවේ ස්වરૂපය මෙහෙමයි කියලා විකල්ප හොයන්නේ නැතුව යන්න ගියා නම් ওই නිබ්බිදා කියන වචනේ අර්ථය තවත් හරිම සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඒක නිසා මේ ඉදිරිපත් කළ තියෙන තොරතුරු හරි තව පොඩක් කුසලතාවේ වඩා ගන්න මේ නිබ්බිදාවේදී තියෙන ප්‍රතික්‍රියා නොකර සිටීම. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා මේකට අපි කියනවා. අපන්නක ප්‍රතිපදා කියලා කියනවා. සාමීචි ප්‍රතිපන්න කියලා කියනවා. අරණ ප්‍රතිපදාව කියලා කියනවා. ඒ නිසා වේදනාව ආවත් ඒ වේදනාව ඇවිල්ලා යනකම් ඉන්නවා මිසක් මෛත්‍රී බාම් ගහන්න හදනවා කියලා කියන්නේ අර සීදීපාද යන කට්ටියට සිද්ධාලේප නිකන් දෙනවලුනේ. ඉතින් එතකොට ගෑවට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මෛත්‍රී නිකන් ආවනම් කෙරුවට කමක් නමුත් මෙතන මම ඉල්ලා හිටිනවා මේ द्वේෂය පිළිබඳ පොඩ්ඩක් හරි මේ වෙලාවේ sorry දුක් වේදනා පිළිබඳ द्वේෂය තියෙනවා නම් තාම ඇවිල්ලා තියෙන නිබ්බිදාව තව දියුණු වෙන්න ඕනේ ඒ නිසා අපි යමකට ප්‍රතික්‍රියා කරන්නේ මනාපමනාප දෙක නිසා ඒ නිසා නැවත අරමුණක් ආවත් නැවත මේ හිස්තනාවත් මේ දෙකටම සමසේ කල්පනා කිරීම නිබ්බිදාව තමයි පස්සේ අන්තිමට උපේක්ෂාවක් පාටපත් වෙනවා නොසැලෙන බවක්පත් වෙලා తాදී ගුණයට බවටපත් වෙනවා වෙන්නේ නිබ්බිදාව උපක්‍රම හොයනවා ඒ කියන්නේ නිබ්බිදාව ප්‍රතික්‍රියා කරනවා ඒ නිසා ප්‍රතික්‍රියා නොකරන මට්ටමට ওই දිග ඔයකමයි ක්‍රමය දිගට කරන්න කියන එකයි කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම කමටහන කරන කෙනෙක්මි මගේ භාවනා ප්‍රගතිය මෙසේ ප්‍රකාශ කරමි. පැයක හෝ විනාඩි 45ක සක්මනකින් පසුව භාවනාවට වාඩි වෙමි. සක්මනේදී වම දකුණ කකුල් පොළවේ හැපීමේදී හැපීමේදී වම දකුණ වශයෙන් වැටහි. පොළවේ ඇවිදින විටදී බොරළු පෑගෙන විට ඊතා ගොරෝසුවටත් වැලි පෑගෙන විට සිනිඳු එරෙන ගතියක් දැනේ. වචන වලින් නොකිය මේ ගති සිතටම දැනේ. පරයන්ක භාවනාව කරන විට හොඳින් හරිබරි ගැසී වාඩි වී මම දැන් මෙතන කියා සිතට සිතන විට ගැඹුරු හුස්මක් වරහන් ඇතුලේ පිම්බීම හැකිලීමක් දැනේ. ඉන්පසු පිම්බීම හැකිලීම් දෙක තුනක් දැනී එය සංසිඳේ. පිම්බීම හැකිලීම එකටම එකතු වූවා සේ දැනී නොදැනෙන මට්ටමට එයි. ඉන්පසු සුවදායක තත්ත්වයක් දැනේ. එම తත්වයේ යටතේ හිඳින විට වාඩි වී සිටින මෙට්ටේ තද ගතිය දැනී නොදැනීයයි. කය තුල යම් යම් තැන්වල චංචල දැනේ. සිතට සිතවිලි එයි යයි. නමුත් කයේ සැහැල්ලුව සිතේ සැහැල්ලුව සුවදායක බව දිගටම පවතී. මෙසේ පැය එකක් පැය එකහමාරක් පමණ සිටිය හැක. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ தත්තර ගත්තනම් ඒ අර හිතේ පවතින සාන්තිකර தત્ත්වයේ සෝදායක தત્ත්වය ඉරියව්ව මත හෝ <clears throat> තමන් කරන මූල කර්මස්ථානය මත රඳා පවතින දෙයක්ද නැත්නම් ඉරියව්ව නැති වුණත් ඒ සාන්තිකර தત્ත්වයේ තියෙනවද කියලා බැලුවොත් අපි නිවනට කිට් වෙන්න කිට් වෙන්න කොයි ඉරියව්වේ හිටියත් පිම්බීම හැකිලිම කරත් ආනාපානෙ කෙරුවත් වම දකුණ කෙරුවත් කොයි එකේ කෙරුවත් ඒකෙන් ස්වාධීනව පේනවා මේ මේ ඔය කියන සාන්තිකර தত্ত্বය අම්ම මරුණක් තියෙනවා. එහෙම නැත්නම් කියනනම් Taman කවුරුත් එක්ක ගහබැන ගත්තත් ඕක තියෙනවා. මේක බලන්නේ දෙකයි ප්‍රශ්න තියෙන. අපි බලන්නේ කුප්ප විචි පැත්ත විතරයි හිතේ. ඕනම කුප්ප විචි හිතක ඒකාග්‍රතාවේ තියෙනවා මුළු ගැන්හිලා. එක දිව ලොකු ශාමින්වංශය කියනවා භාවනා කරපු එකනට තේරෙනවා මේ අපේ හිතේ පැත්තක් තියෙනවා මොන්නම තාලකින්වත් කෙලසන්න බෑ. අපි කවදාත් එක දකින්නේ. අපි දකින්නේ කෙලසිච්ච පැත්තයි රණ්ඩු සරුවරේ පෙන් කරච්චලේ විතරයි. ඒ නිසා කොයි වෙලාවක හරි බලන්න පුරුදු කිරුවොත් මෙච්චර ඇවිස්සලා තියෙද්දිත් ඒක කොනක් තියෙනවා මොන විදිහකට ඇවිස්සෙන්නේ නැහැ. එතකොට පේනවා මුහුදට ගියාට පස්සේ සිටිජේ දිහා බැලුවොත් සුනාමියක් ආවත් ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ තුනී වැල්ල තමයි. තුනී රැල්ල. ඉතින් අපි බලන්නේ රැල්ල විතරයි. සිටිජේ හරි පාළුයි. ඒ තමයි ගැඹුරුම තැන. යගේ ওই ඕනේ කලබල වෙන හිතක ওই නිශ්චල තැන තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බලන්න නම් ඉරියව්වේ මත රඳාපවතින්නේ නැතුව අරමුණක් මත රඳාපවතින්නේ නැතුව මේ manussකම කියන එක කෙලෙසෙන්නේ නැති එකක් තියෙනවා අපි ගා. දකින්න නැති එක තමයි අමනුෂ්‍යකම කියලා කියන්නේ. ඒක දැකලායි බුදුසසුන්සේ කතා කරන්නේ හැම කෙනෙක්ගේම හිතේ නිවන තියෙනවා. ඒ නා සමාදම් වෙන්නෙම වැරදිච්ච ටික විතරයි. වැරදිච්ච ටික විතරයි. අනුන් දිහා බැලුවත් පේන්නේ උන්දගේ වැරදි ටික විතරයි. ඉතින් ඒ නිසා තමයි ළඟ තියෙන හොඳ ගතිය හෝ අනික් කෙනාගේ හොඳ දකේ නොදකින ආර්ථිකයක් අපි ළඟ තියෙන්නේ. ඒව නොදකින දේශපාලනයක් අපි ළඟ තියෙන්නේ. ඒව නොදකින සමාජ මට්ටමක් තියෙන නමුත් බුදුරජාණන්සේ දන්නා ඔය කිසිම දෙයකට හොල්ලන්න බැරි manussකම කියන එකක් තියෙනවා. ඒ manussකම හරියටම ඔය කියන සාන්තිකර தත්ත්වය වගේ. ඔය කොයි දේවල් වුණත් ඒක සැලෙන්නේ නැහැ. ඒක අවබෝධ කරන එක නා කවුරක්වත් කියන දෙයක් අහන්න යන්නේ නැහැ. එයා බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ පේනවා. ඔය ඔය සැලෙන තැනකුත් තියෙනවා. ඒව තමයි පත්තර කියන්නේ. ඒව තමයි නිවුස්. ඒව තමයි රේඩියෝ. ඒව තමයි ටෙලිවිෂන්. ඒව තමයි නාව කතා. ඒව තමයි චිත්‍ර කතා. ඒව තමයි ටෙලි ඩ්‍රාමා. නම් නොසැලෙන තැන දැක්කට පස්සේ පේනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. ඒ නිසා බලන්න ඉරියව්ව කොයි එක වුණත් ඒ තමයි අඳුනගත්තේ ඒ සාන්තිකර తত্ত্বය නොසැලී තියෙනවා. ඒක බලන්න පිටිපස්සට පුළුවන් නම් ගෙනියලා. අපි ලම්බා ලපටි කාලේ තිබුණ දේ දිහා බලනකොට ඒක කවදාවත් වයසට යන්නේ ඒ කියන தത്വෙට කිසිම ගාණු පිරිමකමක් නැහැ. ඒ කියන தത്വෙ බුද්ධ ආගමකුත් නැහැ. හැබැයි බුද්ධ ධර්මයේ තියෙනවා. ඒ නිසා මේ වගේ වෙනකොට බලන්න ඔය මොන හැලයි පිළියාවත් මොන ඉරියව් මාරු වුණත් මොන જાති වුණත් ඒ සාන්තිකර தત્ත්වයේ දිගට පවතිනවා කියලා දැනගත්ත දවසේ මේ බුද්ධෝත්පාද කාලයක තියෙන දුර්ලභකම, manussත්ත්ව ප්‍රතිලාභයක තියෙන දුර්ලභකම, ක්ෂණ සම්පත්තික තියෙන දුර්ලභකම තේරෙන්න පටන් ගන්නවා භාවනා කරා කියලා මොකක්වත්ම ලැබිලා නැහැ. මේ දන්නේ නැති එකක් මෙතෙක් කල් යට කරගෙන පයින් පාගෙන හිටපු දෙයක් තිබුණ බව තේරුම් ගත්ත එක විතර වෙලා තියෙන්නේ. එතකොට කෙලෙස් වලට පලාතක ඉන්න බෑ. අපි කිසිම වෙලාවක කෙලෙස් සමාදන් වෙන්නේ නැහැ. කෙලෙස් කියන්නේ බැරදි වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. වැරදි වෙන්න ඇති කාටර කියලා කියන්නේ සමා වෙන්න ඉතින් මොකද කරන්නේ මම ඇති වුණා මට කරන්න ඕනකමක් තිබුණේ නැහැ මොකද්ද මන් දන්නේ ඔය ත්‍රී වීලර් එහෙම ගහලා තියෙනවා වරදක් කළත් හිතකින් නොවේ කාටද අපිට කීයද හැකිනේ ඔබ කාට හරි දෙන්න ඉඩ තියෙනවා ඉතින් අපි එහෙම හිතලා නැහැ ඉතින් ඒගොල්ලෝ කියන සමා වෙන්න ඔබතුමාගේ ඔබතුමගේ මානසිකත්වයට බාධා වුණා නම් සමා වෙන්න මම මම ඉතින් වැරද්දක් වුණා මම හිතලා නෙවෙයි කරලා තියෙන්නේ එතකොට වෙනවා අපි නිවන් දැකලා තියෙන්නේ අප්සෙට් එක තියෙන දන්නේ නැති එක විතරයි කට්ටිය තට්ටමනවා භාවනා කරනවා තට්ටමනවා දඹදිව යනවා තට්ටමනවා අර භාවනා මේ දෙල්ලම් කරනවා නිවන් දකින්න කියලා. මේ තමයි ඉඳගෙන ඉඳන පාගගෙන ඉන්නේ. පොඩ්ඩක් නැගිටලා වලිග ගසා දාලා වාඩි නැගිටගෙන ඇවිද ගන්න ආයෙත් නිවන පේන. ඉතින් මේ වගේ කෙනෙකුට කියන්න තියෙන්නේ මේ ඇතිවෙච්ච මේ පුංචි සාන්තිකර తত্ত্বය කැඩෙනවද නැද්ද කියලා බලන්න. ඒක උපේන මරණ දෙයක්ද නෑ මේක කද්දාවත් මැරෙන්නේ නැති. කිසිම හටගන්මක් නැති, කිසිම පැවැත්මක් නැති, කිසිම නැතිවීමක් නැති සනාතන ධර්මයක් තියෙනවා. ওই කෙලෙස් තමයි ඇතිවෙමින් නැතිවෙමින් යන්නේ. ඒ පොඩක් අයින් කරලා මේක අල්ලගත්තට පස්සේ, හඩිය පාදගත්තට පස්සේ බලන්න ඒක නැති කරන්න පුළුවන්ද කියලා මොනම බ්‍රහ්මයකටවත් බෑ. මොනම යකෙකුටවත් බෑ. ඒ නිසා නිතරම සමාදම් වෙන්න සාන්ති කරගත්තේ. නිතරම සමාදම් වෙන්න මේ උද්දකලා. නිතරම සමාදම් වෙන්න මේ සාසන සම්පත්තිය. නිතරම සමාදම් වෙන්න මේ විස්රාම වෙන ගතිය. එතකොට එයා ඇවිල්ලා අපිව සිප වෙලඳ ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ඉදිරිපත් කර ඇති ගැටලු සහ වර්තාවන් එපමණයි සමිනවහන්සේ. ඔව් අපි තවදුරටත් අහන්න යන්නේ තියනවාද කියලා මොකද අපේ කාලේ වැඩි කොහමද ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න අනුව මේ සංවිධානයේට මම ස්තුතිවන්ත වෙනවා. තෝරලා තියෙන හොඳයි ලිව්වේ ඔච්චර දන්නේ නැහැ. කොහොමද මේ වගේ තියෙන ප්‍රශ්න ගන්න මේ අපිට විසඳන්න බැරි අපි දන්නේ නැති ප්‍රශ්න මේ මූලධර්ම ප්‍රශ්න අරගෙන නිකන් ඔළුව නරක කරන්න යන්න එපා. ප්‍රායෝගික ප්‍රශ්න ගන්න. ඉතින් වෙලා තියෙන ප්‍රශ්න ආධුනිකයන්ගේ පැත්තෙන් බලනකොට සැර වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රස මේ හයි ප්‍රෝටීන් ආහාර දුන්නාම බබාලට බඩේලිය යනවනේ. අලුත් කට්ටියට අප්සෙට් එකක් නැද්ද? අලුත් ආපු කට්ටියට මෙවුවා කියුවයි කියලා ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න උනායි කියලා මොනව කරන්නේ? හොඳයි එහෙනම් අපි මෙතනින් මේක නැත කරනවා අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා ධර්ම දේශනාවට කලින් මේ කිංසුකෝපම සූත්‍රයේ යෝජනා කරලා තියෙනවා. හොඳයි. එතකොට අපි පහට එකතු වෙනවා ධර්මදේශනා සඳහා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.